අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු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 ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක පැරණි සිංහල බෞද්ධයන්ට බොහොම හුරු පුරුදු පාලි වාග්මාලාවක් උග දෙනෙක් මේක කටපාඩම් කරගෙන නැවත නැවත කියෝමින් මේ සත්‍යපට්ඨාන සූත්‍රයේ මේ පාඩය බොහොම උසස් සර්වඥාන්සේ උගන්වීමක් විදිහට ගෞතම් දීලා සැලකුවා. අපිත් ඒ පාඩේමයි ඉදිරිපත් කරගන්නේ. ඉතින් අපි එතනදී මේ පාඩය අහලා සුතමය වශයෙන් මෙහිලා ඇවැත්නි භික්ෂුව කයෙහි කය අනුව බලනාසුලුව භාවනා ආතාප වීර්යයෙන් යුක්තව සම්පජඤ්ඤේ කියන ප්‍රඥාවෙන් යුක්තව සතියෙන් යුක්තව සාමාන්‍ය ලෝකයා විසෙහි අභිජ්ජා දෝමනස්ස කියන ඇලුම් ගැටුම් දෙකෙන් වෙන්ව වාසය කරයි. ඒක තමයි සුතමේ ඥානෙ. ඉතින් ඒකට මම හිතන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රඥා බ්‍රහ්ම දේව ප්‍රජාව සහිත ලෝකයේ කවුරක්වත් විරුද්ධ වෙයි කියලා. ඒක බොහොම manussත්වයට නැත්නම් ලෝක ව්‍යාප ව්‍යාපෘති වලට නැත්නම් ව්‍යාප්ත ධර්මයක් කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට ධර්මචනාංශ මේක ඇහෙන්න සලස්සලා තියෙන කෑ වුණත් කනට බොහොම මිහිරියක්. ඊට පස්සේ ඒක චින්තාමේ වශයෙන් කලකලා බැලුවොත් කොහොමදයි මේ යම් කිසි කෙනෙක් කයයි කයානුව බලන අසුදෝ වාසය කරනවා කියන්නේ අයි අපි කය බලන්නේ නැතුවද වාසය කරන්නේ එහෙම නැත්නම් ආතාවි සම්පජානෝ සතිමා කියන විදිහට මොකටද මේ කය વિશે කය කෙරේ කයානුව බලන වාසය කිරීමට වීරියක් අවශ්‍ය කරන්නේ මොකටද මොකටද ඒ සදා සම්පජඤ්ඤය කියන ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ මොකටද ඒක සතියෙන් බලන්නේ මේ විදිහට ඒ කය දිහා කයානුව බලන්නේ රාග ద్వේෂ මොහ දුරු කරන්නේ මොකටද? රාග ద్వේෂ මොහ විනයනය කරන්නේ හික්මවා ගන්න මොකටද කියලා කල්පනා කරලා බැලුවොත් එතන තියෙනවා සුතම ඥානෙ පොඩ්ඩයි ඉක්මවලා ගිය සතාසිව්පාවා පවා තමන්ගේ කය ගැන දාන්න. ඒ ඇත්තෝ කැමැට බීමට ලැබුම් පොළට ජාතිය බෝ කිරීම ආදී හැම දෙයකදීම මේ කය මුල් කරගෙන පාවිච්චි කරනවා. මොකද හැම සතාතිපාවා ගාවම ওই කියන වීර්ය නැහැ. ඒ ඇත්තොත් දකින්න. ඒ වගේ මේ සඳහා ඒ ස්ථිරතනොන්ට තියෙන යම් ප්‍රඥාවක් තියෙනවා. මනුස්සයින්ටත් ඊට විහිල ගිය ප්‍රඥාවක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ ඒ කයේ කයano බැලීම සඳහා පාවිච්චි කරන පාවිච්චි කරන මේ කය වර්ණ ගන්නවඬ මේක රූපලාවන්‍ය කරවන්න මේක බල කවන්න මේක තෙද කවන්න මේක විභූෂණ කරන්න ආලංකා අලංකාර කරන්න නම් හරියටම ඥානෙ පාවිච්චි කරනවා. අත් ඒකද මේ සර්වචනාන්තයේ මෙතන මේ අපට සම්පජානප කියන පදයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සතියෙන් එහෙම නැත්නම් මම දැන් මෙතන කියන වර්තමානයේ එළඹ සිටි සියෙන් යුක්තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා කය බලන්න පුළුවන්ද කියලා. හරියට සතිය පිහිටියා නම් ඒ කියන එලඹ සිටියෙන් කය බලන්නත් බෑ. අපි සාමාන්‍ය ක්‍රමයට බලන්නත් බෑ. නමුත් එතකොට 아무තු ක්‍රමයකට පේනවා. එලඹ සිටියෙන් බලනකොට කය විශේෂයි වෙන විදියක් පේනවා. දැන් මෙතෙන්දී අපිට මේ චින්තාමය වශයෙන් මේ සූත්‍රමය වශයෙන් ඇහෙන මේ පාඩයේ සතියෙන් යුක්තව කය දිහා බැලීම චින්තාමයෙන් අල්ලන්න පුළුවන්ද? අපිට ණය විපස්සනාවට දාලා ආකාර පරිවිතක්කයකට දාලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගත්තොත් යම් හේයකින් පිහිටලද සතියෙන් යුතුව කයිදියා බලාන හිටියොත් ඒ ලැබෙන සුතමේ ඥානෙ ඉක්මවලා ගිය ඒ ඥාණය අපේ හිත සෝපිනිස හිටීද? අර්ථ සිද්ධිය සඳහා හිටීද කියලා කෙනෙකුට කියන්න පුළුවන් ඒ තේරුමක් නැති වැඩක් කියලා. ඒ ඇත්ත තමයි භාවනා නොකරන පිරිස. එයත් මේ පාඩේ පිළිගන්නවා සුත්තමේ වශයෙන් සතියෙන් යුක්තව මේ කය දිහා බැලීමක අවශ්‍යතාවයක් දකින්න ඒගොල්ලෝ කියනවා කාය විච්ඡේදන චිත්‍රපටියක් බලපුවාම නැත්නම් මිනිහක් දිහා බලනකොට නැත්නම් වෛද්‍ය ශාස්ත්‍ර දිහා බලනකොට මානසික විද්‍යාව අනුව බලනකොට කය දන්නවා. ඕකට සතිය අවශ්‍ය නැහැ. දැන් පොතේපතේ තියෙනවා දැනුම පිටු කරලා ඒක දැනගත්තා නම් අපිට ඕන තරම් අවශ්‍ය කරන ලාභ සත්කාර සම්මාන සිලෝක ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම දෘෂ්ටි කෝණ ඉක්මවලා ගිය සතියකින් යුක්තව කය බැලීම අවශ්‍යද ඒක තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස අර්ථ කුසලයේ පිණිස හිතසුව පිණිස පිහිටයිද නැද්ද කියන එක ඒක සම්පූර්ණ යුක්ත මාතෘකාවක්. දැන් මේ වගේ වහලයක් ඇටට රැස් වෙන්නේ අරක අහලා නෑ නෑ ඒක කෙරුවොත් දැනට වැටහුන්නේ නැති වුණත් ප්‍රයෝජනයක් වෙයි. එහෙම නැත්නම් ඉන් එහා ගිය සංසාර පළපුරුද්දක අවශ්‍යතාවයේ තියෙන කෙනෙකුට පේනවා. අපි මෙතෙක් බලව බැල්මට වැඩිය සතියෙන් යුක්තව කයදී හැබැලිවේ වටිනාකමක් තියෙනවා. ඉතින් ඒකේ නා ඒකට කොච්චර අර චින්තාමය සුතමේ ඥාන ඉක්මොල චින්තාමය ඥානයට උදව් කරනවාද ආධාර කරනවාද කියනවනම් ඒ සතියෙන් යුක්තව කය බැලීම සඳහා තමන්ගේ නෑදෑයෝ අතාරිනවා වස්තු අතාරිනවා හිත පිටු අතාරිනව රත්තරම් මිනිමුතු අස්සයෝ හරක් ඔක්කොම අතාරිනවා. මොකද මේ සතියෙන් යුක්තව කයිදිහා බැලීම සඳහා මේ කරන වැඩේ ඒ තරම්ම අත්ත කුසලයක් සිද්ධ වෙනව නැත්නම් වෙයි කියන දෙහිල්ල. ඉතින් මේක උග දෙනකොට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ ඒ තේරුම් ගන්න බැරි එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ඇත්තෝ මේ මේ කය දිහා බලන්ද කොහොම අරන්නේ ගත වෙන්න ඕනේද? අතින් යුක්තව කය දිහා බලන්ද අරණියගත වෙන්න ඕන කියලා හරුවච්චන් වහන්සේ සඳහන් කරනවා. ඔක ඕනේද නැත්නම් කයිදියා බලුවම මැදිද සතිය නේතුව. ඔකට රුක්ක මූලගත වෙන්න ඕනද? ඔකට ශුන්‍යකාරගත වෙන්න ඕනද? ඔක රැට නොකයින්න ඕනද? ඔකට සුදු පාට අඳින්න ඕනද? ඔකට ඉන්න ඔක්කොම භාවනා කරන්න ආයෙ වෙන්න ඕනද? ඔකට භාවනා මධ්‍යස්ථාන හදන්න ඕනද? උංගා ප්‍රශ්න කියනවා. මම මේ ප්‍රශ්න මතු කරනවා විතරයි මේ පිළිසෙට එහෙම ප්‍රශ්න තියෙනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඉතින් ඒත නිසා මෙතන මේ සතියුක්තව ගය බැලීම සඳහා පෙළඹෙන ඇත්තෝ ඒ සඳහා කැප කරන කැපකිරීම දිහා බලනකොට ඒ ඇත්තෝ ආරම්භක දේශේ වශයෙන්ම නිවන් දකපු ඇත්තෝ කියලා හිතන්නේ කියනවා. යම් කිසි කෙනෙක් මේ කය දිහා කායේ කායානුපස්සීව විහෙරණය සඳහා සතිමත් වීම සඳහා මේ තරම් වස්තු භෝග භව සම්පatti සියල්ල අතහරිනවා කියලා කියන්නේ ඒ ඇත්තන්ගේ නිවන් බීජේ නිවන් දකින්න බීජය අනික් අත්තන්වලිය හොඳටම දිදුලන මට්ටමට අවිල්ලා තියෙනවා. මේ මට්ටම හැබැයි ප්‍රත්‍යක්ෂ මට්ටම නෙවෙයි චින්තාමය. ඊටසේ විනීය ලෝකේ අභිජ්ජා දෝමනස. ඒ කට්ටිය එහෙම මේ සතියෙන් යුක්තව කයේ කය අනුව බැලීම සඳහා අරණ්‍යගත වෙන රුක්ක මූලගත වෙන ශූන්‍යාකාරගත වෙන කෙනා අර විදිහට අමුදරුවන් වස්තු භෝග රන් රිදි මුළු මැණික් අස්තු අස්සු අස්සයෝ ආදී දේවල් අතහන විතරක් නෙමෙයි. ඒවට අපි කියනවා කාම වස්තු කියලා. කාම ගුණ කිනවතන සඳහන් කරනවා. ඒක අයින් කරලා මෙතෙන්ට ආවට පස්සේ ඒ අත්තන්ට අර දාලාව වස්තු පිළිබඳව කාම සංඥා මතුවේ. ඒ කාම සංඥා අභිජ්ජා දෝමනස වශයෙන් තමයි මතුවේ. එතකොට ඒ ඇත්තන්ට මෙතෙන්ට ඇවිල්ලා සුදු වැඳගෙන සුදු වැඳගත්ත පිරිසක් වට කරගෙන නීති රාශියක් අර්ශා කරමින් අර කාමයේ අතහැරියාට වැඩි හටනක් කරන්න වෙනවා කාම සංඥාව අතාරින්න. මුකද නිකිතන කරන්නත් බෑ කියලා. කාමයේ අතහරින්නත් බෑ. ඒක සඳහාමයි උදේ ඉඳලා ඇඳ යනකම් කෑදරකමට අපි අමුඩ ගහගෙන හම්බ කරන්නේ. ඒ නිසා ඒකත් බෑ. ඊට වෙලිය භයානක දෙයක් යෝගාවචරය මුණ දෙනවා. මේ කාමයේ අයින් කරලා ගහක් උනට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අරණ්‍ය ගත වුණාට පස්සේ ශූන්‍යගාරට ගිහිල්ලා වාඩි වෙලා ආවඳයි පුතේ ඕනම් භාවනා කරපන් කියලා හිතට කිව්වට උන්ද පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ අර මෙතෙක් පෙන් කෙලපු හැම එකේම සංඥාවල් එක්ක ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. හරියට කොහොල්ල ගෑවුනා වගේ ඇති. ඒ අතින් ගන්නකොට මේ අති ඇලෙනවා. මේ අතින් ගන්නකොට ඒ අති ඇලෙනවා. හැම තැනම හති කොන ඇලෙනවා. ලාටුවල පැටලිච්ච වඳුරෝ වාගේ. ඉතින් යෝගාවචරයායේ අභිජ්ජා දෝමනස්ස දෙක දුරු කර ගන්න ගන්න ප්‍රයත්නයේදී අඬනවා. සමහරු වහ කනවා. සමහරු සීදීනසා ගන්නවා. ඒ මොකද අපි හිතුවොත් මිච්ඡර ආයාසයෙන් රැස් කරන ලද කාම ගුණයන් කාම වස්තුන් අපි වස්තුකාමී කියලා මේකට සිංහ මේ pāli භාෂාවේ නමක් තියෙනවා වස්තුකාමී දුරු කිරීම පුදුමාකාර කැපකිරීමක් කොහොම හරි කියනනම් මාත් එක්ක එක තිබ්බෙච්ච මගේ සහෝදර සහෝදරයන් බැරි වෙන්න ඉඩ තියෙනවා. මගේ පවුලට බැරි වෙන්න ඉඩ තියෙනවා. මම ඒසා කරලා తాවකාලිකව හෝ ස්ථිරව හෝ ඒ අතහැලා දැම්මට පස්සේ ඇඳ ඉඳ ගත්ත ගමන් සක්මනට ගිය ගමන් සතිය පිහිටවපු ගමන් නැත්නම් කය කයට කායි කායන පසු විදිහට හිත ආපු ගමන් මේක ඇතුලේ කොච්ච දාන්න පටන් ගන්නවා අභිජ්ජා දෝමනස දෙක. අභිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය අර සංසාරගතව ගෙන ආපු අර ගිහි ගඳ මේක ටික අපි කියන්නේ පැවිද්දෝ කියන්නේ ගිහි ගඳ කියලා. ඒ ඒ කාම වස්තුන තියෙන ආශාව නින්දෙදිත් බැට දෙනවා. හිටගෙන ඉන්නකොටත් බැට දෙනවා. ඉඳගෙන ඉන්නකොටත් බැට දෙනවා. ඇවිදිනකොටත් බැට දෙනවා. හතර ඉරියව්වෙම බැට දෙනවා. ඊට පස්සේ දෝමනස්සේ ද්වේෂේ දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ භාවනා කරනකොට මෙතන ඉන්න කට්ටියගේ සහයෝගයක් නැහැ. මුන්දලත් කරන්නේ විලෝපණ වැඩනේ. මේ වරුසා වහිනවනේ. මේ ශබ්ද ඇහෙනවනේ. දැන් මේ ඔක්කොම කැප කරලා ඉල මෙතන වඩනවාට පස්සේ තද බල දෝමනස්යක් එනවා. ඉතින් මේ දෙක විනයනය කරනවා කියලා කියන්නේ හික්මවනවයි කියලා කියන්නේ මනුස්ස හිතකට මේ අභ්‍යාසයවත් ගන්න බැරි තරම්. අපි ඉන්න ජනතාවගේ අපි ගත්තොත් ලෝකේ ඉන සත්ව සංඛ්‍යාවෙන් බොහොම පුංචයි මිනිස්සු ඉන්නේ. ඒ තරම් ලෝක මේ සත්ව මේ සාමාන්‍යයෙන් ලෝකේ වට රාමුව මෙන්ටලයක් වාගේ මේ සාමාන්‍යයෙන් අඩි ගාණක් යනකම් මේ මතු පිට තියෙන පසේ ජීවත් වෙන සත්ව සංඛ්‍යාව ගත්තොත් අහසේ ඉගලෙන කුරුල්ලොත් වතුරේ ඉන්න ජලජ සත්තුත් ගත්තොත් අප්ප මෙහියයි. ඒක ඊටාම සුළු පිළිසයි මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සෙින්ගෙත් මේ අභිජ්ජා දෝමනස්ස දෙක දුරු කළ හැකි කියලා. ඒකට එළඹිච්ච පෙළඹිච්ච පිරිසත් අර සත්තුන්ට සාපේක්ෂ මිනිස්සෙින්ටත් වඩා වැඩි මිනිස්යන් අතර මේක වැඩි යුතු ධර්මයක්. මේක බහුකාර්ය ධර්මයක් කියලා තේරුම් ගන්න කෙනා ඉතාමත්ම කලාතුරකින් මොකද මේක මේ සංක්‍රමණික රෝග වගේ හැම තැනින්ම අභිජ්ජා දෝමනස්ස දෙක තමයි මේ කාමයේ අතහැරපු කෙනාට ඇති වෙන දෙයකට බුදුරජාණන් වහන්සේ දාලා තියෙන නම තමයි කාම සංඥා. ඉතින් මේ කායේ කායානුපස්සී විහරණය කරනවා කිව්වට පස්සේ ඒකට පෙළඹෙනකොටම ඒක සන්තෝෂ වෙන්න කියන්න පුළුවන්. පෙළඹෙනකොටම ආර්යයන් වහන්සේ. ඒක මේ මාර්ගඵල ලැබුවට පස්සේ නෙමෙයි ආර්යයන් වහන්සේ මාර්ගෙම ආර්යයන් වහන්සේ. නිසා යම් කිසි කෙනෙක් කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සත්‍යමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියනක පිළිගත්ත කිනා වැඳිය යුතු පිළිය යුතු ආර්යනාංශය තමයි. බුදුචානන්සේ සඳහන් කර තිනු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා. ආහුනීය පාහුනීය දක්ෂිනීය අංජලිකරණීය අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක්. මේ වචන ටිකේ වචනාකම දැනගෙන එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක්. කයේ කය අනුව ජීවත් වෙන්න පුළුවන් නම් එයා ආර්යයි. එක් එක්කත් පාර ගන්න කැමති නෑ. මින් නිකන් දෙන්නේ ගණින් කියනකොට අනේ පාගි. අපි කොහොමද ආර්ය වෙන්නේ? අපි මේ මෙහෙම මෙහෙම නේ මෙහෙම මෙහෙම නේ මෙහෙම මෙහෙම නේ අපි ආර්ය වෙන්නේ නෑ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ මාර්ගස්තය කියලා කියන්නේ ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනයි කියලා කියන්නේ අදුම ලන්සෝ කොතනද? මාර්ග ලාභියෙක් කියලා ගන්න අඩුම ලංසුව බුදුජානනාංශය සඳහන් කරන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නසේ ගමිච්ඡanti අපාය භූමි යම් කිසි කෙනෙක් බුද්ධ ඇදහිල්ලක් වශයෙන් බුදුන් අදහගෙන උන්ද අපිට කියන්නේ මොකද්ද කය ඒකය අනුව බලලා ඉඳී කියලා බුදුහාමුදුරුවෝ විතර නෙවෙයි ආරියපුත් හාමුදුරුවෝත් කියනවා ඒක අදහගෙන මේ නෑයව අතහැරලා මේ වස්තුව අතහැරලා මේ භවෝග සම්පත්තිය අතහැරලා මෙතන ඇවිල්ලා මේ කොට්ටේ උඩ ඉඳගෙන මතුවෙන මේ නීවරණ ලන්ද හරහමම දකින්න ඕනේ කියලා. වාරි වෙලා එතන සක්මන්ට ගිහිලා එක චිත්තක්ෂණයක මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා. මම හක්මන් කරනවා චක්මන් කරන බව දන්නවා. ඊටත් එහා ගිහිලා සමහරලාට අපි කියනවා මට ඉඳගෙන ඉන්නකොට ඔන්න සුවාසය අදිනවා තේරෙනවා. හුස්ම ගන්නවා තේරෙනවා. පිට කරනවා තේරෙනවා. එතකොට මම හුස්ම ගන්න වෙලාවදී හුස්ම ගන්න බව විතරමයි දන්නේ වෙන මොකක්වත් නැහැ. අන්න එවනම් කායේ කායානුපස්සී. හුස්ම පිට කරනකොට හුස්ම ගන්න බවත් මතක නැහැ. පිට කරන එක විතරයි. යම් කිසි කෙනෙක් වාඩි වෙලා කයට හිත අරගෙන එයා දැනගත්තොත් ආස්වාද ප්‍රසවාස දෙක එයාට හොඳට සුද්ධ වශයෙන් තේරෙයි. ඔකේ ආස්වාද ප්‍රසවාස දෙක විඳින්න බෑ. ආස්වාද කරන වෙලාව ප්‍රසවාසෙ නැහැ. ප්‍රසවාසෙදි මේ ආස්වාසෙ නැහැ. ඉතින් මේක හරියට කැඳේ ගල බේරුවා වගේ මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසයේ නෙවෙයි. මෙන්න ආස්වාසේ මේමයි මේමයි කියලා. සතිය පිහිටපු වෙලාවේ ඒක සාදර වෙලා ඒක සමාදන් වෙලා බුදුහාඳුරන කියලා කියන්න පුළුවන් නම් සංසාර සතෙකුට අවසරයි සෝන්සෝ වහන්සේගේ විදිහට ඔන්න මම අමුදරුවන් අතහැලා වතුර දැරලා ඔන්න කැලේට ආවා. ආවට පස්සේ මම අභිජ්ජා දෝමනස දෙක අල්ලපනල්ලෙන් හුස්ම ගන්න වෙලාවේදී මට හුස්ම ගන්න හැටි වැටුණා. වෙන්න ගන්නකොට මට ඇටෙන හැටි කියලා බුදුහාමුදුරන්ට දෙන්න පුළුවන් නම් වාර්තාවක් අය කමටහන් වාර්තාවක් ඉතින් බුදුරජාණන් වහන්සේට ඔයිට වැඩි කරන්න ගෞරවයක් තියෙනවා එහෙම නැත්නම් ප්‍රසවාස කරන වෙලාවදී මට ප්‍රසවාස කරනවා කියලා මෙන්න බුදුහාමුදුර පිළිගන්න මේක ඔබ වහන්සේ කිව්වේ නැත්නම් අපිව දන්නේ නැහැ ඔන්න මට ප්‍රසවාස කරන වැඩේ නැහැ මම වම තිනකොට ස්වාමීන් වහන්සේ මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා මම දන්නවා මේ ආසාර ප්‍රසාරනේ මේ වම තියන්නේ කියලා. මට වම තියෙනකොට මෙන්න මේ මේ විදිහට වැටෙනවා. දකුණ තියෙනකොට මෙහෙම මෙහෙම වැටෙනවා කියලා අපිට බුදුහාමුදුරන්ට ඒක කියන්න පුළුවන් නම් බුදුජානනාංශේ පැහැදිලිවම උපාධි ප්‍රදානෝත්සවයක් තියලා කියනවා හොඳයි පුතේ උඹ දැන් ඔන්න ආර්යයි. ඔන්න දුවේ උඹ ආර්යයි කියලා. ඉතින් හත්වලානේ කවුරු පිළිගන්නේ කැමති නැහැ. මුඛාවත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා බුදුජානක විශේෂයෙන් කියන්න වෙනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ අවම කෙනා බුදුන් සරණ ගිය කෙනා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ. නතේ ගමිත්තන්ති අපායෙන් ආය කද්දාවත් අපායට යන්නේ. අපි මෙතෙක් කල් කරපු ඔක්කොම පින්කන්දක් කොට ගහනක මේ නිසන් වනේ ගල තරම් තියෙනවා කියලා හිතන්නේ. ඒ ඔක්කොම ෆොක්කාල බිබලනින්න පුළුවන්. නමුත් එක චිත්තක්ෂණයක් බුද්ධ පූජාවක් කරන්න පුළුවන් නම් අපිට. අපි ඔබ වහන්සේ කියපු බණ ඇහුවා ඇහුවා විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ අපි ඒක වචනාර්ථයේ තේරුම් ගත්තා තේරෙනද තේරුම් ගත්තා විතරක් නෙවෙයි ස්වාමීන් අපි වාඩි වුණා වාඩිලා මෙන්න මම ආශ්වාසයක් කරා මෙන්න ස්වාමීන් මට හම්බෙච්ච තෑග්ග මෙන්න මගේ ආශ්වාසයේ ස්වභාවය මෙන්න ප්‍රසාද මෙන්න වම මෙන්න දකුණ කියලා කියන්න පුළුවන් නම් මිත්‍රජානනාංශික පැත්තෙන් බලනකොට එයාට පැහැදිලිවම ඒ ටික කියා ගන්න පුළුවන් නම් එයාගේ මුළු රහත් වීමේ වැඩපිළිවෙලේ 150ක් ඉවරයි. නොකවදාකවත් කවුරක්වත් එහෙම හිතන්නේ මොකද අපි බුද්ධඝම් වෙච්ච එකේ සාපේ. අපිට උගන්ලා දෙන අරක කෙරුවොත් නිවන් දකිනවා මේ කෙරුවොත් නිවන් දකිනවා අරකයි මේකයි කියලා පටලවාගෙන අර අදි කුසලයේ පැත්තක තියලා මේ ලාමක කුසල් රාශියකට පොත්පත් බැඳගෙන, ગાථා බන්ධන කරගෙන, බෙර ගහගෙන මේ නට නැටිල්ලේදී කාට හරි මේ අවම මට්ටමේ ආර්ය මට්ටම එහෙම නැත්නම් මාර්ගස්ත මට්ටම මේ කායේ කායානුපස්සී විහෙරණයෙන් අපිට ලැබෙනවා ඒක නිකන් හරියට බුදුහාමුදුර අපිට දෙන manussත්වය ඉස්මතු කර දෙන වැඩක් ක්ෂණ සම්පත්තිය ඉස්සර කර දෙන වැඩක් බුද්ධෝත්පාද කාලය ඉස්මතු කර දෙන වැඩක් සද්ධර්ම ශ්‍රවණී ඉස්මතු කර දෙන වැඩක් පැවිද්ද ඉස්මතු කර දෙන වැඩක් සත්පුරුෂ සංසේවන ඉස්මතු කර දෙන වැඩක් දැන් ඊට පස්සේ කියනවා එහෙනම් පුතේ ඕක පුළුවන් නම් එක චිත්තක්ෂණ නෙවෙයි දෙක තුනක් කරපන් එහෙනම් දුවේ මේක කරපන් ඔච්චරයි බුදු ආගමගේ සියලු 84000ක් ධර්මස්කන්ධ මේ එක චිත්තක්ෂණය කියන එක හඳුන්වා දුන්නාට පස්සේ අපිට පුළුවන් නම් බුද්ධ පූජාවක් කරන්න අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා මෙන්න මේ මේ මේ කැපකිරීම කරලා මම වාඩි වුණාට පස්සේ මට මෙන්න වැටුණා. මෙන්න ඔබ වහන්සේට පූජා කළොත් බුදුන් කියනවා හරි දැන් ඔබ ආර්යයි. දැන් ඔබ මාර්ගස්ථයි. දැන් ඔබට මේක සාක්ෂාත් කරන්න ඕනේ නම් දාන්න දහං ගැටයක් දාලා දාන්න ක්‍රමයකට දාන්න විදියකට මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න තුනක් කරගන්න හතරක් කරගන්න මේ මුල් ටික ඇල්ලුවාට පස්සේ ඒ කියන්නේ අර එක චිත්තක්ෂණයේ දෙක තුන හතර ඇල්ලුවට පස්සේ මේක කස කැවිල්ලක් කස කනවා ගැම්ම වැඩිවිල්ලක් වැඩි වෙනවා Java කැවිල්ලක් Java කැවෙනවා manussත්වයේ ඉක්මවල යන එනිසා අපි මේ වගේ වැඩමුළුවකදී අපි උත්සාහ කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුකෙන් පිට වෙච්ච මේ වචන අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට කියනවා දසුතරම් පවක්ඛාමි ධම්මං නිබ්බාන පත්‍ය මං බලන්න ඔබ ඔබතුමා ඔබතුමන් ළඟට මේ ආයිසුතුන් වහන්සේලාට දසුත්තරක උගන්වනවා දසුත්තර ධර්මයේ උගන්වනවා නිවනට යන්න. ඒක මේ චිත්තක්ෂණයේදීම ඇත්ත නැත්ත බලන්න පුළුවන්. අයි මැරිලා ඊගාවාත්මට යන්න ඕනෙත් නැහැ. මෛත්‍රී බුදුහමර වෙනකම් පොලිමේ ඉන්න ඕනෙත් නැහැ. නම්බර තියාගෙන. කවදා හම්බෙයි දන්නෙත් නැහැ. මේ වෙලාවම කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී මේ මේ කායේ කායානුපස්සී කියන කොටස මේ තරම් වටිනකමක් තියේදී මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නැහැ මේක නොකරව කෙනෙක්. ඒ වුණාට මේ හැම කෙනෙක්ගේම හිතේ විශාල අසහන රාශියක් තියෙනවා. විශාල ආතති රාශියක් තියෙනවා. මේක මේ දිනු පවුණු කර ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් මේක පිළිබඳව තියෙන සැක සංකා වෙන්න පුළුවන් බය වෙන්න පුළුවන් අනිශ්චිතතාව වෙන්න පුළුවන් ඉතින් ඒ බීජය මේ හිතේ තියෙන මේ නිවන් බීජය එහෙම නැත්නම් අපේ භව සම්පත්තිය තව දියුණු පවුණු කරගන්නයි සීලයක් රකින්නේ කියලා කියන්නේ බණ අහන්නේ කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නයි කියලා කියන්නේ සමත විදර්ශනා භාවනා වඩන්න කියලා. ඉතින් මේ පැය ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පැයක්. ඉතින් මම හිතාගත්තේ මේ පැයේදී අපි ඊයේ පාදගත්තනේ අපි මේ කතා කරන්නේ දසුත්‍ර සූත්‍රය කියන එක අපි පාදගත්තා. දසුත්‍ර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා කද මේ චත්තාරෝ ධම්මා බහුකාරා මොනවද ඇවස්නි ආයුෂ්මතුන් වහන්සේලා මේ තමන්ට වඩාත්ම උපකාරක ධර්ම හතර උන්වහන්සේ කියන පතිරූපදේශ වාසෝච බුබ්බේච කත පුඤ්ඤතාත් සම්මාපණිදී පතිරූපදේශ වාසෝච සප්පුරුෂ සංසීව අත් සම්මාපණිත බුබ්බේච කත පුඤ්ඤතා ඉතින් හොඳට බලන කේන්දරේ මම ඉන්නේ ප්‍රතිරූපදේශයකද මේ වැඩේ කරගන්න පුළුවන් තැනකද එතන මේ හම්බෙලා තියෙන මේ සාරිපුත්තු සාංශලාගේ මේ ධර්මස්කන්ධය සත්පුරුෂ සංසීවණී ලකුණක්ද මට මේ සාක්ෂාත් කළ යුතු නැත්නම් මේ මාර්ගයට පත්වෙච්ච මේ ආර්ය මාර්ගයට පත්වෙච්ච දේ ඵලය බවට පත් කිරීම මගේ ප්‍රණිධියද නැත්නම් මගේ ඒකායන බලාපොරොත්තුවද ඒ සඳහා මට පෙරකල පින් තියෙනවා පෙරකල පින් තියෙනවා නම් ඔන්න අපිට එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙන්න පුළුවන් වෙයි සතිය කියන්නේ මොකද්ද කියන එක අපි ආදේශනයේ අවධාන වෙනකොට ගත්තා. සතිය කියලා කියන්නේ එළඹ සිටීම කියන වචනේ බොහෝ විට අපි සිංහලට ගන්නවා. නමුත් සරුවචන් වහන්සේ සමාහට සඳහන් කරනවා සරති තීති සතෝ සති කියලා මතක් කරන්න පුළුවන් ගතිය. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. සතිය හොඳට වඩන කෙනෙකුට ලෞකික වාසියක් විදිහට බොහෝ කලකට පෙර කියෝ කෙරූ දේ ඇසු විරූ දේ හොඳට මතක් කරන්න පුළුවන්. ඒකට අපි මට සිහි නැති වුණා මතක නැති වුණා කියන වචنين අපි සඳහන් වෙනවා සතියෙන් කෙරුවා නම් ඒක හොඳට මතක තියෙනවා ඒක හොඳට ගලේ ලිව්වා වගේ වතුර ලිව්වා වගේ නෙමෙයි මතක හිටිනවා ඒ වගේම එළඹ සිටිනවා කියන එක අසතිය නෙවෙයි සීමුර්ජා වෙලා නැහැ කරන දේ දානවා. ඉතින් මේ කයේ කය අනුව වාසය කිරීම සම්බන්ධව මේ සතිපට්ඨාන හතරේ සතිය ගත්තොත් තමන් ප්‍රධාන වශයෙන් ඉන්න ඉරියව්ව දන්නවනම් මම දැන් ඉන්නේ ඉඳගෙන හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි. ඒකට කියනවා ඉරියාපත පබ්බේ කියලා. ඉන්න ඉරියව්ව දන්නවනම් සතිපට්ඨාන. එතකොට එයා දැනගන්න ඕනේ ඒ සඳහාම වාඩි වුණා වූ සාමාන්‍ය විදිහට වාඩි වුණා වූ මම දැන් වාඩි වෙලා ඉන්න බව ඒ දැන ගැනීම මට සතියේ එළඹිලාද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න එපාය සහාතික කරගන්න එපාය උරගා බලන්න එපාය මම දැන් ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. දැන් මමත් මත්තන වාඩිලා ඉන්නේ මේ පිටත් වාඩිලා ඉන්නේ. ඉතින් තමයි මෙතන වාඩිලා ඉන්න බව දන්නේ කොහොමද? ඒක ගොඩක් ඒක ඔප්පු කරන ලකුණු තියෙනවා. අපි ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ ගැටෙන ප්‍රදේශය ගැටීම ඒක උණුසුම සිසිලස බරතද ගති වලින් වැටෙනවා. ඒක මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේ ඉන්නකොට මේ කයේ ඉච්ඡානුක පේශි සහ අනිච්ඡානුක පේශි කියලා જાති දෙකක් තියෙනවා. Tamange මනාපෙන් හසුරවන්න පුළුවන් පේශි වර්ගයක් තියෙනවා අපි යගේ. යනකොට එනකොට කනකොට බොනකොට අපි ක්‍රියාවක් කරනවා. ඒකට අසංස්කාරික සසංස්කාරික කියලා අභිධර්මික වචනයක් දානවා හිතාමතා කරනදී ඒ ඉච්ඡානුක පේශීන් මාර්ගෙන් කෙරෙනවා. ඒ වුණාට මේ ශරීරයේ අපි කෙරුවත් නැතත් කෙරෙන වැඩ වර්ගයක් තියෙනවා. ඒවට කියනවා අසංස්කාරික කියලා. ඒ අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් තමයි හෘදේ වස්තුව ගැහෙන්නේ. අපි මොනවා කරුවත් නිදාගත්තත් හෘදේ වස්තුව ගැහෙනවා. එතකොට මේ නියපොතු වැඩේනවා. ඉෂකේ වැඩේනවා. දත් වැඩෙනවා. බඩ වැඩෙන ආහාර දිරවනවා. මේ කටයුතු වර්ගයක් තියෙනවා අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිදුවේ. ඒක ජීව ලක්ෂණයක්. හැබැයි ඒක ජීව ලක්ෂණයක් වුණාට සසංකාරික අසංකාරික ભેදී අනිච්ඡානුක ඉච්ඡානුක පේශින් කියන එක ජීව ලක්ෂණයක් වුණාට අපි පිත්තල කෑල්ලක් ගන්න පිත්තල කෑල්ලේ අංශුවක් බෙදලා බැලුවත් ඒ පිත්තල කෑල්ල දැනගත්තත් නොදැනගත්තත් ඒකේ ස්නායු ඒකේ ඉලෙක්ට්‍රෝන කරකෙන්නේ ඒ ඒක චර්යා පද්ධතියට හැටියට. තඹවල තියෙන ඉලෙක්ට්‍රෝන කරකෙන විදිහ නෙමෙයි යකඩවල කරකෙන්නේ. වාතයක කරකෙන්නේ. නිසා එයාටත් තියෙනවා ඒකට එයා තඹ පිත්තල කියලා කියන සයන්ස් අජීවී වස්තුනේ චර්යා පද්ධතියක් තියෙනවා. ඒක නිසා අපේ ශරීරයේ තියෙනවා මේ ජීවය පැවැත්වීමට බෝ කිරීමට අපි දැනගත්තත් නැතත් ක්‍රියාත්මක වෙන අසංස්කාරික පද්ධතියක් තියෙනවා. සසංකාරික පද්ධතියක් තියෙනවා අපි ඊතාමතා කරන. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන හතරමහා ධාතුන්ට අජීවි සජීවි කොයි එක වුණත් එහෙමත් පද්ධතියක් තියෙනවා. ඉතින් මේ එකක්වත් අපි දන්නේ අපි මේ මුළු ජීවිතේම නටන්නේ මේ සසංකාරික ක්‍රියාකාරකම් වලට තමයි. සසංකාරික ක්‍රියාකාරකම් කියලා කියන්නේ අපි සිංහලෙන් කියන හිතාමතා කරන දේ. මේකට සංස්කාර ස්කන්ධය කියලා කියනවා. එහෙම නැත්නම් සචේතනික කියන වචනේ පාවිච්චි කරනවා සවිඥානික කියන වචනේ පාවිච්චි කරනවා සසංකාරික කියන වචනේ පාවිච්චි කරනවා අපි ජීවිතය අපි කොයි දේ කරනවද කොයි දේ සිද්ධ වෙනවද කියන එක සතිපට්ඨාන භාවනා නොකරන කෙනා මැරෙන කම්ම දන්නේ කරන දේයි කෙරෙන දේයි දෙකම මම කියලා අල්ලගෙන ඉන්නේ ඉතින් ඒක නිසා අපි දවස පුරා කටයුතු කරනකොට පින්කම් කරනවා පව්කම් කරනවා ඒ කටයුතු වල කීයක් මම හිතාමතා සැලසුම් කළා සචේතනිකව කරනවද කීයක් ඒ කටයුතු කරනකොට අතුරුඵල වශයෙන් ඉබේ කරනවද කියලා කිසිම කෙනෙක් ගාව පොත් බැීමක්වත් නැහැ ගණන් හිලව ඇත්තෙම නැහැ ඒක නිසා පස්සේ කල්පනා කරලා බලනකොට කරපු දෙයි සිද්ධ වෙච්ච දෙයි දෙකම මම කියන එකම මල්ලට දාගෙන තමයි අපි කතා කරන්නේ නිසා අපි කතා කරන්නේ අපිට කිසිම පාලන ශක්තියක් නැති විශාල කම්පැනි එකක අපි accounts ගැන කතා කරන්න හදනවා. හැබැයි කවදාකවත් පොත් ලැබීමක්වත් කරලා නැහැ. ඒක නිසා ඒකේ කෙරෙනවා නම් ආර්ථික දූෂණ අප ඕනැති කටයුතු. ඕ ආර්ථික කලමනාකරණ දෙකේ එකක්වත් මේ මනුස්සයා කතා කරන මිනිහට අයිතියක් නැහැ. මොකද පොත් ලැබීමක් වෙලා නැහැ. ඒ වගේ මේ කායේ කායානුපස්සී විහෙරති කියනකොට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා පෙන්වන්න වගේ කියනවා. ඔබට මම එකක් කියන්නම්. හිතාමතා කරන සියල්ලම නතර කරපන්. ආරියම හරිම අමාරු නලියන්නේ තු හිටපන්. සිංහලෙන් කියවන. ඉන්න බෑ කඩිගාය. නලියන. ඉන්නම බෑ. ඔය නිසයි කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බෑ. එක තැනක ඉන්න බෑ. ඉරියව්ම අරුකරන එක තමයි දුක්ඛ සත්‍ය වෙහිලා තියෙන දේ. ඒ නිසා කියනවා දැන් ඉතින් තටමලා සද්ධාවෙන් සීලයෙන් සතියෙන් අදිස්ථානයක් කරපන් අඩු ගන්න එක චිත්තක්ෂණය එක විනාඩියක් එක තප්පරයක් නලියන්නේ නැතුව මේ ශරීරයේ නලවන්නේ නැතුව සලිත ලලිත කරන්නේ නැතුව මේක තැම්පත් කරපන් නිකන් මිසරේ තියෙන පිරමීඩයක් වගේ හුඹහක් වගේ තැම්පත් කරලා හිතාමතා කරනවටත් වඩා අධික අවධානයකින් එළඹ සිටි ගතියකින් දැන් මේකේ මොකද වෙන්නේ කියලා බලපන්. කොච්චර අමාරුද වැඩේ. ඒ තරම් සංසාරයක් මේ හතියේ නටවලා තියෙනවා. අනුන් නටවලා තියෙනවා. නලි නයි නටවනවා, රිලා නටුන් නටනවා, උඩරට නටුන් නටනවා, පාතර නටුන් නටනවා, වට්ටක් නටුන්, කටුසු නටුන්, নানা ආකාර නටුන්. ඉතින් එහෙව් නටපු එකාට නැත්නම් එකීට මේක බුදුහාමුදුරෝ කිව්වට එක විනාඩියක් කායේ කායානුපස්සී බැලීම සඳහා හිතාමතා කරන දේ නතර කිරීමට කියනවා සීලය කියලා. හැබැයි සීල ටිකක් විතර අදි සීලයක් එතකොට. මොකද සීල කියන්නේ සතුන්ව මරණේ හොරකම් නොකරන කාමීත්‍යාචාරයනේ. දැන් මෙතන නෙවෙයි. කායික දුස්චරිත නෙවෙයි. කායික චරිතයක් නෑ. ක්‍රියා නෑ. කය හේම තැම්පත් කරන. පොඩි පරිශෙන්කටත් පියත් හදන්න. වචන කතා කරන තියා ඒ කියන්නේ බුරු කීලං හිස්සචන පරිසවචන කරන දුස්චරිතය කායික වාචික ක්‍රියා නතර කරා. නතර කරලා ඒ සඳහා යන ශක්තිය නතර කරලා පූර්ණ අවධියකින් කයට හිත යොදාගෙන ඉන්නකොට ඔන්න අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිදුවෙන අසංස්කාරික ක්‍රියා අසංස්කාරික වසිතුවෙන දේවල් පේන්න පටන් ගන්නවා. මේක එතකොට පළවේගේ පේස කර්මන්ත ආයතනයකට ගියා වගේ ඇද්දක වහගෙන කය වචන හොල්ලන්නේ නැතුව මේක මොකද වෙන්නේ කියලා බැලුවට පස්සේ මේක ඇතුලේ කවදාකවත් දැකපු නැති පැහැෙන කැඳහැලියක් වාගේ රාකලයක් වාගේ බලවේගී පේද කර්මන්තායතනයක් වාගේ එහෙම නැත්නම් විදුලි බල ජලාගාරයක පිස්ටන් එක කරකෙන්නා වගේ නැත්නම් ඉම්පෙලර් එක කරකෙන්නා වගේ මේක පුදුමාකාර වැඩ වගේක් තියෙනවා පුදුම බය එලවන සුළුයි කිසිම කෙනෙක් ඒක දකින්න කැමති නැහැ ඒ නිසා අපේ හිත අතීතයට පයින්නවා අනාගතයට පයින්නවා අද ගැන හිතනවා මේ අතන මෙතන ගැන හිතනවා මේ කයේ තියෙන බැරි මේ අසංස්කාරිකෝ මගේ කයේ සිටින මේ දේවල් දිහා බැලීමට වෛර කරන එක තමයි සංසාරය කියන්නේ මම නැවතත් කියනවා අසංස්කාරිකෝ තමන්ගේ කයේ සිටින දේවල් දැකීම නොදකින් කියන ගතිය තමයි සංසාර කියන පුත්‍ජජනය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් සසංකාරිකව සචේතනිකව කරන දේවල් බුදුන්ගේ නාමෙන් සීලේ නාමෙන් නතර කරලා නැත්නම් අදි සීලේ නාමකින් නතර කරලා සතියේ නාමයෙන් මේ නතර කරපු කයේ දැන් මොකද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් එමස කොහොමදත් ආර්ය තමයි බලන්න බෑ බැරි මොකද ඒ දකින්න දෙයට නොදකින් නොපතන් නොදෝමකින් කියන එක තමයි කාම ලෝකේ කියන්නේ ඒකට අතීතයට යනවා අනාගතයට යනවා අරයා කියලා මොනවා හිතයි දන්නේ නැහැ කියනවා මෙතන කොතන මොකද කියනවා අර ඒ දේ බලන් ඉන්න බෑ ඉතින් ඒක නිසා කොච්චර සද්ධාාවක් ඕනද කියලා හිතනද බුදුහාමුදුර අපිට කියාපු තාලෙට අපි සීලේ නැත්නම් මෙතන අති සීලේ කියන වචනේ මම පාවිච්චි කරනවා අති සීලේක පිළිතලා උන්නත අපිට උඩ බුදුහාමුදුර සද්ධාාවක් ඕනේ සීලයක් ඕනේ සතියක් ඕනේ මේ ඉබේ සිදුවෙන දේ දිහා බලලා ඒක කියන්න ගියාට පස්සේ අර මම යට කරපු ප්‍රශ්නේ ආයමත් වෙනවා සතියෙන් යුක්තව මේක ඇතුලේ දිහා බැලුවොත් ගොළු වෙනවා කියා ගන්න බැරුව යනවා කවදා හරි කොතනක හරි හොඳට සතියෙන් යුක්තව නැත්නම් අපි සීයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කය තැම්පත් කරලා කායික වාචික ක්‍රියාවලට උඩගෙඩි දෙන්නේ නැතුව අයින් රේලවුන්ට ඉනිමම් බඳින්නේ නැතුව පුළුවන් තරම් පොඩි වෙලාවකට මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියොත් ඔය විදිහටමයි බුදුහාමුදුරන් බුදුහාමුදුරන් කය පේන්නේ පෘථජ්ජනයට පේන විදිහටමයි. ඒකේ බුදුහාමුදුරන්ගේ මේ පෘථජ්ජනයේ කිසිම වෙනසක් නැහැ. පූර්ණ ආර්ය වැඩපිළිවෙලක් යන්නේ. නමුත් ඒක අපිට හෙලි කරන්න ක්‍රමයක් නැහැ. කාටවත් කියන්න විදිහක් නැහැ. ඒ වගේම බයයි, ඒ තරයේම සැකයි, ඒ තරහම අනිශ්චිතයි. ඉතින් මේක සමූහයක් වෙලා එකතු වෙලා පෞද්ගලිකව තමයි අපි කායික ක්‍රියා නතර කරන්නේ. පෞද්ගලිකව තමයි අපි වචනය කියන එක පොඩ්ඩකට කටවහගන්නේ සිංහලෙන් කියනවනේ. ඊට පස්සේ මේක දිහා බලලා ඒ පේන දේ ඇත්තක වැවුවට තමයි මේක ඉතින් පේන දේ කියලා අපි කියනවා. ඒ දැනෙන දේ හෙලි කරගත්ත දවසේ තේරෙයි අපි අතර ගෑනු පිරිම වෙනසක් නැහැ. බාලමහලු වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ නෙවෙයි පැවිදි උපැවිදි නෙවෙයි උගත් නෝගත් නෙවෙයි මොනම වෙනසක්වත් නැහැ. ඔය ඇතුලේ තියෙන ගොජේ එකමයි. මේකට වෛරය විතරයි තියෙන්නේ. මේක නොදකින් නොපතන් කියන තමයි අනුගේ රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ බලන්නේ, රස බලන්නේ, බාහිරේ යන්නේ. ඇතුළට ගිහිල්ලා දැක්කනම් අඟුලිමාල දැකපු තාලෙම තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. පටාචාරව දක්වත් ආට තමයි බුදුහමර දකින්න. අපිටත් දකින්න නමුත් මේක මෙච්චර ළඟ තියෙන එක මේ කායේ කායානුපස්සී විදිහට සසංකාරික ක්‍රියා හිතාමතා කරන ක්‍රියා පොඩ්ඩකට නතර කරලා සිදුවෙන දේ සිදුවෙන හැටියට බලලා මේක කිව්වේ නැත්නම් මේක වාර්තාගත වෙන්නේ නැති නිසා තව සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා එක්ක බුදුහාමුදුරුවෝ ගාට ගිහිල්ලා එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාට ගිහින් නැත්නම් ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ ගිහිල්ලා මෙහිමයි ස්වාමීන් වහන්සේ ඇත්ත එක වහගෙන මම මේ ඉඳගෙන ඉන්න කය දිහා බලනකොට මට ඒක තේරෙන්නේ මෙහෙමයි කියලා කියන්න උත්සාහ කළොත් ඒක අන්තිම ලෝකේ තියෙන අහිංසකම ප්‍රයත්න. ඒකට බෑ. අපි මාන්නකාරකම වැඩි. අපි තෘෂ්ණාව වැඩි. මම යා කියා ගන්න වැඩි නිසා මේක මෙහෙම වෙන්න ඕනේ නැති කියලා හිතනවා. ඒ තින් ඉවරයි. මේ පේන දේ පේන හැටියට කියන්න ගන්න උත්සාහය ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍ය රචන. වර්තමාන මොහොතේ හිත ගෙනල්ලා ඒ පේන හැටි නැත්නම් දැනෙන හැටි අත්විඳින හැටි අත්දකින්න හැටි තව කෙනෙකුට sannivedana කෙරුවා නම් sannivedana හරහා පේන මේ අහන මිනිහාගේ අත්දැකීමමයි මේ කියන මිනිහට තියෙන්නේ. එයා ආර්යයන් වහන්සේ වෙන්න පුළුවන්. මෙයා පුත්තජනය කියා ගන්න තිත තියෙන නමුත් එකමයි තියෙන්නේ. මේක මේ හෙලි කරගන්න බැරිකම තියෙන. ගොළු වෙච්ච ගතිය තියෙන. ඒ තරම් අපි භාෂාව 100%ක්ම කාමෙන් විස්තර කරත හැකි මේ අත්දැකීම වර්තමාන සතිය අත්දැකීම වචනයේට විස්තර කරන්න මොනම භාෂාවකවත් බෑ. ඒසා ඒ අත්දැකීමට බුදුහාමුදුරුවෝ කියනවා අනිර්වචනීයයි අතක්කා වචරයි කියලා. ඉතින් අපි බලනවා ගොළු භාෂාවෙන් හරි කතා කරලා උඹ ඉඳගත්තා උඹට වැටුනේ කොහොමද කියපන්. ආ මං කියන්න මට වැටීච්ච හැටි. මේක කියාන කියන යනකොට කවදා හරි අපි ආර්ය භූමිය ස්ථිර උනායි කියලා කියන්නේ අපි දෙන්නටම තේනවා දෙන්න කොහෙන් පටන් අරගත්තත් එකමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ sannivedana ප්‍රශ්නය අවබෝධ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවබෝධ මොන ප්‍රශ්නයක්වත් නැත්තේ. අපි මේක වැදගත් දේ බව දන්නේ මේකයි කළ යුතු බව දන්නේ මේකයි කිය යුතු බව දන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේකට බව දන්නේ. ඉතින් අපි මාල්ලි පොන්සිකා ගාමිණි පොන්සිකා කවුද කියලා ඇහුවොත් දන්නවා. ඇමරිකාවේ ජනාධිපති කවුද කියලා ඇහුවොත් දන්නවා. අල්ලපු තියෙන ටෙලිවිෂන් එකේ සයිස් එක ඇහුවොත් දන්නවා. හැබැයි Taman ගැන මරණකම්ම දන්නේ නැහැ. මේකට අපි කියනවා කායේ කායානුපස්සී කායේහි කාය අනුව ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ. මේකට සෑහෙන වීරියක් ඕනේ. Taman හම්බ කරගත්ත Tamanගේ මේ ප්‍රියමනාප වස්තු වලින් වෙන් වෙන්න. සෑහෙන වීරියක් ඕනේ ඒ කාම වස්තුන්ගෙන් වස්තු කාමයෙන් වෙන් වුණාට ක්ලේශ කාමයෙන් වෙන් වෙලා චිත්තක්ෂණයක් අභිජ්ජා දෝමනස දෙක නැතුව කය බලන්න පුදුමාකාර වීර්යයක් ඕනේ. ඒකට ආතාපි කියනවා. සම්පජානෝ කියලා කියන්නේ මේ වැටහෙන දේ. නිරවුල්ව මේ වැටහෙන දේ තව කෙනෙකුට සංනිවේදනය කරන එක. ඒකයි වටිනාම දේ කියලා මේකයි මේ බුදුහාමරගේ නෛර්යානික සත්‍යධර්මය කියලා. ඒකයි කිය යුත්තේ කියලා කිව්වොත් එහෙම ඒ කෙනාට ඒකට ප්‍රඥාව කියන්නේ. එහෙම නැත්නම් කඩේ ගන්න තියෙන එකක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ඊට තේ සතිය මේ මේ කටයුත්ත බැරි කෙනෙක් මොහොතකට අතීත වර්තමානට ගන්න බැරි කෙනෙක් මිනිස්යෙන් අතර හොයන්න බැරි තරම්. අපි කවුරුවක්වත් දන්නේ නැහැ මෙතනින් තමයි ගැලවුම් මාර්ගය තියෙන්නේ. මේක තමයි බුදුහාමුදුරෝ සාරිපුත්තු සාංශය කියන්නේ වැඩි යුතු ධර්මයේ කියලා. ඉතින් ඒ සඳහා එදා මෙද ඇතුර ඔය අවුරුදු 2600 තුල අපේ ආචාර්ය પરම්පරාව නානා විදි කර්මස්ථාන උපක්‍රම ආප්තෝපදේශ කතන්දර වෙච්ච සිද්ධි හෙලි කර කර හෙලි කර කර යෝගාවචර දෙනවා කොහොම හරි ගොළු භාෂාවෙන් ගොළුකම කඩලා මේක හෙලි කරන්න ඉඳගත්තාම මොනවද වැටෙන්නේ කියන්නේ කියන්න බෑ. ඒක නිසා ඇත්තටම සතිය පිහිටියොත් කය බලනවට වැඩිය කය දකින්නේ කියා ගන්න බැරිකම බොහෝ යෝගාවචරයෝ කතා කරන නිසා සතියෙන් යුක්තව කය බලනවා සහ සතියෙන් යුක්තව කය බලපහම පේන දේ කියනවා කියන එක සංනිවේදනය වෙච්ච නැති ගොළු මාත්‍රකාවක් තියෙන්නේ ඒ නිසා මේකට හරියට ආප්තෝපදේශ හදලා තිනවා මේක හෙලි කරගන්න ඒ නිසා ඉස්සල්ලාම බුදුජානකසේ සතිපට්ඨාන කියන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා අරඤ්‍යගත වෙන්න රුක්ඛමූලගත වෙන්න ශුඤ්ඤ නිහීදති බලක් පලක බඳ වාඩි වෙන්නේ කිය. ඔන්න බුදුහාමුදුරු ඉන්න. උන්වහන්සේ පින්නනවා මෙන්න මෙහෙමයි වාඩි වෙන්න කියලා කියන්නේ. ඔක්කොට මෙහෙම පුළුවන් ඉන්සන් නෙවෙයි. ඒ කියන්නේ කය හොල්ල නැතුව ඉන්න තියෙන ඉරියව්ව ඔච්චරයි. අනික හැම ඉරියව්වකම කය නිදාගෙන හිටියොත් කය හෙල්ලෙන්නේ නැති බව හැබැයි නිින්ද ගියොත් නලියනවා. ඇවිදිනකොට නලියනවා. හිටගෙන ඉන්නකොට වැඩි වෙලා ඉන්න බෑ. මේක විතරයි ඉරියව්ව. ඉතින් ඒකේ ඉඳගෙන නිශීදති පල්ලංකම් කියලා ඒක සාර්ථක නම් ඉන්නකන ඉන්න පරියව්වේ පරියන්කේ දැක්කම බුදුහාම පොඩි ඉඟියක් දෙනවා සතෝ වාස සති සතෝ පාසති. එතකොට සිද්ධ වෙන්න පුළුවන් අසංස්කාරකෝ සිද්ධ වෙන අඩුම ලංසුව තමයි හුස්ම ගන්න. ඒකට ප්‍රාණ යාම කියලා සංස්කෘත වචනයක් පාවිච්චි කරන පණ තියෙන කොයි කෙනාටත් ඉඳගත්තට පස්සේ අනිකුත් සේරම කන්න පුළුවන්. අනික සේරම නොකරත් අරින්න පුළුවන්. නමුත් හුස්ම කියන එක අසංස්කාරිකවත් සසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලියක් අන්න ඒක දැක්කනම් කය හිතට ආපු බවට ඔන්න පෙරමිනිමිත. ඉන්සම් ගෝ දෙනෙක් මේ ඉඳගෙන ආනපනේ හම්බුන්නේ නැහැ කියලා හරියට චෝදනා කරනවා නැති බැරිකමට අඬනවා. නමුත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආර්ය භූමියටපත් වෙලා ඉවරයි. ඉඳගෙන ඉන්නකොට ලැබෙන ලාභය තමයි ඉඳගෙන බාට ඇතුළට හිත ගියා නම් මේක ඇතුළේ නැතුව බැරි සිද්ධ වෙනකොට කියනවා කාය සංස්කාර කියලා කියනවා. පණ තියෙන කායක තියෙන අඩුම ලංසෝ තමයි හුස්ම ගන්න එක. හැමදේම ඊට අනිත්‍යව ඔක්කොම ආගන්තුකයි. මේ තමයි ගෙහිමියා. අනේති කාය කායක ගෙහිමියා. මේ ගෙහිමියා හම්බ වෙයි. හම්බුනේ නැත්නම් හුස්ම ගැනීම සම්බන්ධයෙන් බඩ පිම්බීම හැකිලිම තේරෙයි. එහෙම නැත්නම් වෙන මොකක් හරි තේරෙයි. ඒ තේරෙන කොයි එකිනුත් බාහම ඉදිරියට යනවා. කයි කායනුපස්සී කියලා බුදුසසුනේ සඳහන් කරනවා. ඒ නිසා අපි මේ කතා කරන ඉඳගෙන ඉන්න භාවනාව ගැන පරියන්ක භාවනාව ආනපනස් කියනකොට සරුවචන්සේ හැම වෙලාවෙදීම ඔය පහතය අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා නිසීදති පල්ලංකං ආභුචිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති කියලා තමයි පටන් අරගන්නේ. ඉතින් මේ කයේ වාඩි වෙලා මේ දේ දැක්කනම් ඔය විදිහටමයි බුදුහාමුදුරුවෝ දකින්න කියලා හිතා ගන්න පුළුවන් නම් අපිට තියෙන්නේ ඉඳගත්තාම මට මේක වැටෙන්නේ මෙහෙමයි කියලා කියන එක. වැටෙනදී කය වශයෙන් ඉරියව් වශයෙන් වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ උගෝදෙනේ මේ හුස්ම වැටෙන්නේ නැහැ කියලා භාවනා කරන්නේ නැතුව භාවනා මධ්‍යස්ථාන අතහැරලා දාලා යන නිසා විශේෂයෙන්ම අබෞද්ධයෝ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මේ හුස්ම ගැනීම ක්‍රියාවලියේ හුස්ම ශ්වසන පද්ධතියේ උද්දම කෙලවරේ ක්‍රියාව තමයි ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ යකම කෙලවරේ ක්‍රියාවලිය තමයි උදරච්ඡද චලන. ඒ අනුව තමයි පිම්බීම හැකිලිම සිද්ධ වෙන්නේ. උන්වහන්සේ ඒ කල්ලා දීලා කිව්වා. හුස්ම ගන්නකොට වැටෙන්නේ නැත්නම් වම අත බඩ උඩ තියාගන්නේ කියලා. එතකොට පිම්මෙනවා කියනවා තේරෙනවා. එතකොට භෞතිකව වැටෙනවා. ඉතින් ඒකට මහාසි භාවනා ක්‍රමය කියනවා, බුරුම් භාවනා ක්‍රමය කියලා කියනවා. දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ කායනපසනට අයිති වෙන දෙයක් තමයි ධාතු මනසිකාරය. ඒ ධාතුන් හතරේ අපි ගත්තොත් පඨ වියාපෝ තේජෝ වායෝ ඕනම පොඩියෙකුට ඕනම නොදියුණු මනසකට ධාතු හතරෙන් වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ වායෝ ධාතුව. මොකද ඒක කම්පන චංචල ගතිය පෙන්නනවා. පුම්බන හකුලන ගතිය තියෙනවා. ඒ නිසා බර ගතිය, ඇගේ මේ වැగిරෙන ගතිය, උණුසුම සිසිලට වඩා මේ නලියන දේ, නලියන ගතිය. මේකෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිව කයට හිත ධම්මොල දෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ කය හුස්ම ගන්න බව නැත්නම් හුස්ම තියෙන කය පණ තියෙන දා හුස්ම ගන්න බව හුස්මේ නාසිකාග්‍රේ උලම්පාර වැදීමෙන් හෝ උදරයේ කම්පන චලනකින් හෝ එතන මේ ඉඳගෙන ඉන්නකොට මගේ වචන තුනක් මම කියනවා මැරිලා නැති බව දන්නවනම් නිින්ද ගිහලා නැති බව දන්නවනම් ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් භාවනාව පටන් ගන්න ඉවරයි. ඉතින් දැන් කියන්න ඕනේ අපි කොහොමද දන්නේ මං ඉඳගෙන ඉන්නකොට මම මැරිලා නැහැ කියලා? ඒක තමයි උසාවිය අපි දෙන කට උත්තරේ. කොහොමද දන්නේ මට නිින්ද ගිහලා නැහැ කියලා? කොහොමද දන්නේ මට ක්ලාන්ත වෙලා නැහැ. එතකොට ඒක ඇතුළේ වෙන මොනවා හරි දැකපු දෙයක් හෙලිකන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. වාඩිලා ඉන්නකොට මොනවද දකින්නේ? හොඳට මතක තියාගන්න දකින්න ඕනේ දෙයක් කියලා එකක් ලෝකේ නැහැ. දකින්න දේ. ආනේදී වාර්තා කිරීමේදී හරි මේ අපේ තණ්හාවල් අපේ මාන්නකාරකම් අපේ දෘෂ්ටි අපි මේ දකින්න දේ හෙලි කර ගන්න බැරි අතට ලොකු වාරණයක් තියෙනවා. ඒව අභිජ්ජා දෝමනස වාසියමුත් ක්‍රියාත්මක වෙනවා. පංච නීවරණ වාසියමුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා කාටවත් අර පොඩි දරුවෙකුට බහතෝරන කාලේ වගේ මේ වෙන දෙයක් කියන්න දෙරෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ගුරුවරු ඒ සඳහා ආප්තෝපදේශ මාලාවල් පෙන්න තිනවා. මුගාකල් ලොකු සංසිත් එක්ක වැඩ කරනකොට එක දවසක් ඔය ප්‍රභූවරයෙකුට අවශ්‍ය වෙලා ආනාපාන සතිය ගැන කතා කරන්නේ ඒ ප්‍රභූ ආශ්‍රේ ලොකු සංසාර කරප්පන් වගේ. ඇඟට එනකොට ඇඟ කිලිපොළන. එන්නවටම කැමති නෑ කවුරක්වත්. ඊට පස්සේ මමට කිව්වා මේ ටික ලියලා අපි තැපල් කරලා යන්න කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් ඕනේ නම් විලි විලි දාන්න එපාය. මෙතෙන්ද ඔබ වහන්සේ ගාවට මේ කෑ ගහන්න එපා. ඔය පිස්සු මේ ආවොත් එම Nissan වනේ ඉවර කරනවා කිව්වා. කිසිම ප්‍රභූවරයෙක් එන්නන්න එපා කිව්වට ඔබ මේක ලියලා දීපන් කියලා. ලියලා දෙනකොට දැන් ලොකු සාංශි මට කියනවා එයාට කියන්න යටින් කළු ඉරක් අඳින්න ආස්වාද ප්‍රසආසී බලෙන් කරන්න එපා. අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිදුවෙන ස්වභාවික උස්ම දිහා බලන්න කියන්නේ. ඒකේ කළු විරක් අඳින්නේ කිව්වා යටින් කළු කරන්න කිව්වා යටින් අඳින්නේ. ඊට පස්සේ කිව්වා එයාගෙන් අහන්න එයාට කියන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටහෙනවද කියලා බලන්න කියලා. මේක ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි කියලා වැටහෙනවද බලන්න කියලා. ඉතින් මේක උඟ දෙනකොට තේරෙන්නේ මේ ආස්වාස කරනවන ප්‍රස්වාසය නෙවෙයි. මේ ආස්වාසයේ බව දන්නේ කොහොමද? මේ ප්‍රස්වාසය කරනකොට මේක ආස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය බව දන්නේ කොහොමද කියලා මේක හෙලි කරවන්න තමයි මේ භාව තෝරලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. යම් දවසක එයා ඒ දකින ආස්වාසය ප්‍රස්වාසය සටහන් සහ ආකාර කියන දෙකට හෙලි කිරීම තමයි ඔය IT ටෙක්නොලොජි කියලා කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ ඕනම සංසිද්ධියක් ඕනම දෙයක් හෙලි කරන්න පුළුවන් సంతාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා දෙකක් තියෙනවා. අපිට ආස්වාස් ප්‍රස්වාසයේ දෙක කාටද කියන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මේක ඔර්ලෝසු බට්ටේ පැද්දෙන්න වගේ එහාට මෙහාට පැද්දෙන්න වගේ කියලා නිකන් රූපකයක් මාර්ගේ. එහෙනම් දොරක් ඇරෙනවා වැහෙනවා වගේ රූපකයක් මාර්ගෙන් කියන්න වෙනවා. එහෙම නැත්නම් මේ මට හුස්ම නූලක් යනවා වගේ තේරෙනවා. එවනතම් රෙද්දක් පැනනවා වගේ තේරෙනවා. නැත්නම් තිතක් යහට වෙනවා වගේ තේරෙනවා කියලා විවිධ සටහන් මාර්ගයෙන් තමයි අපි මේ තොරතුරු බිඳක් අපි දත්ත කියලා තියෙන්නේ. ඒ දත්ත අනිත් එකේ වෙන් කරලා හඳුනන්නේ ඒකට ආවේනික සටහනක් තියෙනවා. ඊට පස්සේ ඒ සටහන ක්‍රියාත්මක කරන ආකාරයක් තියෙනවා. හිමීට පටන් ගන්න හයියෙන් ඉවර වෙනවද? හිමීට පටන් ගන්න හිමීටම ඉවර වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවද? මේ මේ ආකාර දිනවා මෙන්න මේ ටික භෞතික විද්‍යාව කියලා තමයි ඉතින් ලෝක විශ්ය කියන්නේ. යම් කිසි දෙයක් දැකලා ඒක තව කෙනෙකුට විස්තර කිරීම සඳහා සටහන් සහ ආකාර දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒ සටහන පේන්නේ කියලා ආකාර මට වැටහෙන්නේ නැහැ කියලා ඉතින් උගෝදෙනි කම්ටන් සුද්ධ කරන්න ගියාම කොහොමද ආස්වාද ප්‍රසවාසය දැක්කේ මට තේරෙන්නේ මට වැටහෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා මේක මේ කළු ලෑල්ලක ලියලා පෙනෙයි. ඒ නැත්තම් වෙන විදිහකට දක්වයි කියලා නෑ. ඒක අපි මේ මේ ගොළු භාෂාව කඩලා ගොළුකම අතහැරලා මේක හෙලි කරවන්න ඕනේ. හෙලි කරනකොට අහගෙන ඉන්න කෙනාට කියන්න පුළුවන් මේ ඇත්තටම හුස්ම ගැන හිතලා කියනවද නැත්නම් ඇත්තටම හුස්ම දැකලා කියනවද? ඉතින් ඒක හෙලි කරේ නැත්නම් ඉතින් දිගට ගොඩක් කල් භාවනා කරන්න වෙනවා. ඒ පුද්ගලයා තුළ අනිෂ්ඨිර භාවය වැඩෙනවා, අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා, චිත්ත ශක්තිය නැති වෙනවා. කවදා හෝ දැකපු දෙයක් කියා ගන්න පුළුවන් වුණා නම් යට අදිෂ්ඨාන ශක්තියක් කරනවා හරි හරි මං කියන්නේ ස්වාමීන් වහන්සේට තේරෙනවා මං දන්නවා මේ වார்த்தාව ලියන හැටි කියලා ඉතින් මේක සමහරකට සිද්ධ වෙනවා සමහරට වෙන්නේම නැහැ මේ සපුරින් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය හතර જાතියක් ඉන්නවා එක්කෙනෙකුට භාවනා කරනවා වැටහෙනවා කියන්න බෑ. තව කෙනෙක් ඉන්නවා භාවනා කරනවා වැටහෙනවා කියන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා භාවනා කරන්නේ අනුන් කියන දේ කියලා රවට්ටන්න භාවනා මධ්‍යස්ථානට එනවා ගෙදර වහලෙ තෙමෙන හින්දා. එහෙම පිස්සු જાතියකුත් තියෙනවා. තව කෙනෙක් භාවනා කරන්නේත් නැහැ කියන්නේත් නැහැ උන්දලාගෙන් කවදාකවත් භාවනා මධ්‍යස්ථානව කරදරයක් නැහැ. උන්ගේ වල වල ඉන්නේ. මේ මෙතෙන්ද ආවට පස්සේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අවංකෝ භාවනා කරලා කියා ගන්න බැරි කට්ටියක් ඉන්නේ. අවංකෝ භාවනා කරලා කියන්න පුළුවන් කට්ටියක් ඉන්නේ. තව જાතියක් ඉන්නවා කිසිම උපදේශයක් අහන්නේ මොකුත් නැහැ. පොත්පත් බලලා පච කියන. කන රත් වෙන්න දෙකක් ගහලා එලවන්න. භාවනා නොකර මේ හිතේ තියෙන දේවල් කියන කට්ටියට ඒගොල්ලෝ අලි අවුලක් ඇති කරන භාවනා මධ්‍යය. ඒක ඇත්තටම ගුරු රැගේ තනි වගකීමට යන්නේ. ඒ කට්ටියට කියනවා කරුණා කරලා මේ මේ වගේ තැන් වලට එන්න එපා. අයින් කරන්න. තව જાතියක් ඉන්නවා භාවනා කරලා කියන්න බුණා. ඒගොල්ලෝ බොහෝම ඉක්මනට භාවනා අල්ලනවා. තව જાතියක් ඉන්නවා භාවනා කරනවා කියන්න බෑ. ඒක තන්නේ කර ගුරුන්නාසිකේ වැරද්ද. ගුරුරට තන්නේ කර වගේ කියන්න ඕනේ. මෙච්චර අවංකව මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරලා. එයාට කියා ගන්න බැන්නම් කොහොම හරි අපි ඒක මතු කර ගන්න ඒ ගතු කර ගැනීම සඳහා ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා දින්නපතාම යෝගාවචර හම්බෙන්න. හම්බෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. මොකද්ද භාවනා කරන වැටෙන්නේ කියන එක හෙලි කරන්නයි කියලා. ඒ කම්පා අපේ පීමසිරි ස්වාමීන් වහන්සේ මං හම්බෙච්ච වෙලාවේ බුරුමයන් ඉස්සෙල්ලා අනතුරුෙන් කිව්වා බුරුම ගිහිල්ලා අඬණ්ඩයි සිද්ධ වෙන්නේ. මොකද මේ ස්වාමීන් වහන්සේලාගේ නෑදෑකම් අනම්මනම් මොකුත් නෑ කතා කරනකොට ඔච්චරයි. ඊට පස්සේ මම කොහොම විවේකී වැවුවට පස්සේ කිව්වා මේ භාවනා කරනකොට පේන දේ කියන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 150ක් වැඩ ඉවරයි. එනිසා අපිට තියෙන්නේ ඒක බැරිකම. ඒ නිසා උත්සාහ කරන්න ආශ්වාස කරනකොට තුනක් කරුණු වැටෙන්න පුළුවන්. නැත්නම් අපිට හෙලි කරන්න පුළුවන් පැතිකඩ තුනක් තියෙනවා. එක මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා නැත්නම් කයට හිත ඇවිල්ලා තියෙනවා කියන එක පළවෙනි කාරණාව. ඒ කියන්නේ මගේ හිත සද්දහමෙන්ට මත් වෙලා නැහැ. වේදනාව මත් වෙලා නැහැ. හිතවිලි වල නෙවෙයි. හුස්මේ තියෙන්නේ කියන එක එක. දෙක මේ හුස්ම වදින්නේ නාසිකාග්‍රේද උඩුතොලේද දකුණු නාස්පුඩුවේද වම් නාස්පුඩුවේද කියලා හුස්ම ටික වදින තැන. තුන මේ ආශ්වාස වේලාවේදී වදින තැනයි ප්‍රශ්වාස වේලාවේදී වදින තැනයි අතර වෙනස. නැත්නම් ආස්වාදී වැටෙන දේ සහ ප්‍රස්වාසයේදී වැටෙන දේ අතර වෙනස මේ තුනම කවදාකවත් එක්කෙනෙකුට විදිහට එකවර බලන්න බෑ එකක් වැටෙනවා අන්නේ වැටෙන තැනින් පටන් අරගත්තා නම් මට හුස්ම ගන්නකොට නැත්නම් ආනපන කරන නැත්නම් වාඩි වුණාට පස්සේ මගේ හිත හුස්මට ගියා මම දන්නවා සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි හුස්ම තියෙන බව මට වැටහෙනවා කියන වැඩේ පටන් අරගෙන තව සමහරෙකුට පුළුවන් මේක මට වැටෙන්නේ නාසිකාග්‍රේද උඩුතොලියද වමේද දකුණේද කියන්නේ. සමහරෙකුට උගුරේ වැටෙනවා. සමහරට පපුවේ වැටෙනවා. සමහරට උදරේ වැටෙනවා. කොහේ වැටුණත් හැපෙන තැනක් තියෙනවා. අන්න ඒක කියන්න පුළුවන් නම් තව පියවරක් ඉස්සරහයි. තව කෙනෙකුට කිය တဲ့ හුස්ම ගන්නකොට මෙහෙමයි මට වැටෙන්නේ පිට කරනකොට මෙහෙමයි කියලා නැත්නම් පිම්බෙනකොට මෙහෙමයි මට වැටෙන්නේ හැකිලෙනකොට මෙහෙමයි කියලා සංසන්දනේ. ඉතින් ඔය තුනම දැනෙනවා නම් කාට හරි උත්කෘෂ්ටයි. විශිෂ්ට සම්මානයක් ලැබෙනවා. ඒ තොරතුරට මගේ ජීවිතේ එක් එක්කක් තාම දැකලා නැහැ මේ අවුරුදු 30 ඇතුළත මේක හරියට වාර්තා කරන්න පුළුවන්. බෑ කියන කට්ටිය නම් ටොං ගණන් දැකලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මම මාස 18ක් බැනුම් යවුවා. මාස 18ක් බැනුම් යවුවා. භාවනා කරලා මේක හෙලි කරගන්න බැරුව. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මාව එළෙව්වෙත් නැහැ. දැනගත්තා මේක භාවනා කරනවා හැබැයි හැබැයි මොට්ටයි කියලා දන්නවා. පිස්සයි කියලා දාන්න මොඩේයි කියලා දාන්න. ඉතින් ළඟ තියාගෙන කියලා කියලා කියලා කියලා බැනලා බැනලා බැනලා බැනලා තමයි මේක හෙලි කරන්න පුරුදු කරේ. ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක තමන්ගේ සාසන නෙවෙයි ලෝක සාසන වැඩක්. ඒ නිසා මේ කායේ කායානුපස්සී විදිහට මේ හිත කයට ගන්න එක කාම කාම සංඥා අයින් කරලා විශාල ජයග්‍රහණයක්. නමුත් ඒක හෙලි කරගන්න බැන්නම් පොට්ටේකට මැණික් ගලක් පය වැදුනා වගේ අහුල ගන්න තේරෙන්නේ නැහැ. නිසා යම් කිසි කෙනෙකුට බැරි නම් කවදාකවත් යට නිඳා කරන්න හොඳ නැහැ. කවදාකවත් එයා ලයිස්ට් එක කපන්න හොඳ නැහැ. කියන්න ඕනේ ඒක තමයි ස්වභාවය. මේ නමුත් මේ පුළුවන් ක්‍රමයට හෙලිකරන්න. එතකොට හදලා දෙන්න පුළුවන්. ඒ සඳහා කරන්න සිදුවෙන අත්තරදි ප්‍රමාණය වරද්ද ගන්න ප්‍රමාණය කොච්චරද කියනවනම් විශාල වීර්යවන්ත කෙනෙකුට විතරයි භාවනා කරලා ඒ භාවනා කරන දේ හෙලි කරන තැනට යනකම් පසු නොබා භාවනා අතහැර නැතුව ස්ථානින් පැනලා යන්නේ නැතුව කමඨාන මාරු කරන්නේ නැතුව ගුරුවරු මාරු කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන් විශාල ශක්තියක් අපිට හරියට විශාල කම්පැනියක් අරගෙන ඒක ජයග්‍රහයි වාසි ලැබෙන තැනකට යන්න ඒක නා කොච්චර උද්‍යෝගයෙන් කටයුතු කරන්න ඕනද මේ වගේ වරද්ද වරද්ද වරද්ද වරද්ද කවදා හෝ ඒක හෙලි කරගන්න පුළුවන් දවසක් ආවොත් මේ ආනපානි කරනකොට ආස්වාස් ප්‍රස්වාස් කරනකොට මෙන්න ආස්වාසි මෙන්න ප්‍රස්වාසි කියලා එතකොට ඒක නාගෙන් වෙලා තියෙන වීරිය ශක්තිය පුංචි එකක් නෙවෙයි. ඒකට කියනවා ආරද්ධ විරිය කියලා. කාමයට නෙවෙයි මේ දේ කරන්නේ. ලාභයට නෙවෙයි මේ කරන්නේ. සත්කාරයට නෙවෙයි මේ කරන්නේ. සම්මානයට නෙවෙයි මේ කරන්නේ. ආදායම් බද්ධ නිදාසෙන්ට නෙවෙයි මේ කරන්නේ. කායව හිත ගන්න නෙවෙයි. කයේ කය හැටියට දැකලා ඒක හෙලි කරන එක. අපි මේ දෙකල් කෙරුවෙම කවදාකවත් අදාළ නැති කුණු කන්දල් තමයි කතා කරගෙන ඉන්නේ. මුළු ජනමාධ්‍යම කියන්නේ ඕක. ඉවෙන් කරන්නේම වර්තමාන හිත තියන්න දෙන්නේ නැතුව මොකකින් හරි හිත පිටට ඇදලා දානවා. ඉතින් මේක තමයි අපි මේ පෝසත්කම් කියලා එකතු කරගන්නේ. භාවනා කරන කෙනෙක්ව පැත්තක දාලා තමන්ගේ කය මේ පෙර කරලා පින්නට ලැබිච්ච මේ මනුස්ස කය සචේතනික ක්‍රියා පුළුවන් තරම් අඩු කරලා අචේතනිකව සිදුවෙනදී මේ හෙලිකිරීම කරන්න ගිය ගමන් ඕනම කෙනෙකුට තේනවා හැම කෙනෙකුටම සිදුවෙන්නේ ඔච්චරයි. බුදුහාමුදුරණ සිදුවෙන්නේ ඔච්චරයි. දේවදත්තට සිදුවෙන්නේ ඔච්චරයි. මේක වටිනකම තියෙන කෙනාට ආර්යයන් වහන්සේ කියනවා. මේක මොකද්ද ඉතින් හුස්ම ගන්නවා බලනකොට නිකන් හුලන්නේ ඕක දැක්කල මොනවද හම්බ වෙන්නේ කියලා සත පහක වටිනාකමක් නැහැ නෙමෙයි ලාභයක් සත්කාරයක් සම්මානය සිලෝකයක් නැහැ කියලා අතාරින කෙනාට කියනවා පුතඥයයි කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතනද මේ ආස්වාසිය වෙනකොට ආස්වාසිය දැකලා ප්‍රස්වාසිය වෙනකොට ප්‍රස්වාසිය දැකලා මේ දැන් මේ බලන්නේ අපි ආස්වාද ප්‍රසාරක වෙනසනේ කවදා හරි මේ ආස්වාසය දැකලා ප්‍රස්වාසයත් වෙනස් දකින්නා වගේම <clears throat> ඊගාවට එන ආස්වාසයත් එක්ක මේ ආස්වාසයේ වෙනස දකින්න කොච්චර සියුම්කමක් තියෙනවද කොච්චර තීක්ෂණකමක් තියෙනවද කියලා. මේ එක ආස්වාසයක ඉඳලා අනික් ආස්වාසයට බලන කිනාට විතරයි අනිත්‍යත්වයේ තේරෙන්නේ. වෙනස් වෙන බව තේරෙන්නේ. ඒක නෙවෙයි මේ වෙන එකක් බව තේරෙන්නේ. ඒ තරම්ම සියුම බලන්න ඕන යන්නේ සියුම් භාවයේ ඇති කරන්න ඉස්සල්ලාම අනිකුත් සියල්ලකම ආශ්‍රව ප්‍රසවාසය වෙන් කරලා නිකන් සෙල්ලම් බබාට සෙල්ලම් දෙන්න වගේ කියන ඔය ආශ්වාසය ප්‍රශ්වාසය දෙකේ වෙනස බලන්න. ඒක දිගට බලන්න. බලලා කවදා හෝ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් බලන්න. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් බලන්න. මේකනේ සරුවචනාංශයක සඳහන් කරන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති දීගං පස සන්තෝ දීගං පස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං පස සාමීති පජානාති ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසවාස දෙක බලලා ඒක හරි ගොරෝසුයි සමහරුන්ට ඒක අහුවෙන්නේ නැහැ. නමුත් බල්ල බල්ල බල්ල මේ ආස්වාසෙන් ඊගාව ආස්වාසයේ වෙනස් වෙන හැටි දකින්න තරමට කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් නැතුව කිසිම දුරේක්ෂයක් නැතුව කිසිම අන්වීක්ෂයක් නැතුව මේ සතිය කියන කණ්ණාඩියෙන් බුදුහාමුදුර අපේ මතු කරන මේ ශක්තිය අපේ මොලේ තියෙන මේ ශක්තිය ඉස්මතු කිරීම බුදු කෙනෙකුට අර කාටවත් කරන්න මේ අපි බලන්නෙම මේ ආස්වාසේ වගේමයි අනික් ආස්වාසේ මේ ප්‍රස්වාසය වගේමයි ඒ මන්දිවට ඒක වෙනස් වුණොත් නඩු. ඇයි මේ පෙනිච්ච ආස්වාසය වෙනස් වුනේ ස්වාමීන් වහන්සේ මට මේකට කට උතර බඳින්න ඔබ වහන්සේ ප්‍රධාන විත්තිකාරයා. ඔබ වහන්සේ තමයි බලන්න කිව්වේ පුළුවන් නම් උත්තර දීපන්කෝ. ඉතින් කිව්වොත් මේ බලන්නේ වෙනස් වීම දකින්න කියලා කාටවත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ආස්වාද ප්‍රසාර දෙක වෙනස බලන්න බල්ලා දිගට බලන ගමන් ආස්වාසෙන් ආස්වාස මේකට කියනවා පරිණාමය කියලා. මේකට කියනවා විපරිණාමය කියලා. මේකට කියනවා රූපාන්තරණය කියලා. අපේ හිතට ඔච්චර නපුරු නොදකින් නොපතන් කියන දෙයක් ඇත්තේ නැහැ. මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාව අපි ඉන්නේ. අපි හිතන්නේ මේ ආස්වාසේ වගේමයි ඊගාව එකත් ඊගාව එකත් ඒ වගේමයි ඉතින් මේක හෙල්ලෙන්න බෑ පෙරලෙන්න බෑ අපි මේ ආස්වාසයට නিত্য සුඛ සුබ ආත්ම දෙයක් පටවනවා එනිසා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දෙයකට ගිය ගමන් ආ මගේ සත්‍ය කැඩලා. මගේ සීලය කැඩලා. එක්ක මගේ සද්ධාව කැඩලා. මේක අදම කමටහන් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් කමට ගහගෙන දුවනවා. කාටවත් තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් සපිය ගෙනියන්නේ මේ කායේ කායන පස්සේ කියලා මේ කය හිර කරලා දඬු අඬුවට දාලා වගේ හිර කරලා මේකේ විපරිණාමය බලන්නයි මේ කරන්නේ කියන එක ඒක ඒ සතිය පිහිටුවලා ආස්වාසයෙන් ආස්වාසයට බලන ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට බලන පිම්බීමෙන් පිම්බීමට බලන හැකිලීමෙන් හැකිනීම බලන දෙයට සංසන්දනේ ගෙනියන්න බුද්ධ කල්ප කීයක් ඇයිද කියන්න බෑ රිට්‍රීට් කීයක් කරන්න වේද නැහැ පැය කීයක් කරන්න වේද නැහැ හැබැයි මානසිකාරය හරි කිනාට යෝනිසෝමනසිකාරය තියෙන කෙනා වැටහුනොත් බණේදී මෙන්න මේකයි මේ බුදුජානන්සේ බලන්න කියන්නේ කියලා එක හුස්මෙට පස්සේ අල්ලතයි ඉතින් මේ දෙය අතර තියෙන කාලපරාසය මෝඩකමට සාපේක්ෂයි. තෘෂ්ණාවට සාපේක්ෂයි. තෘෂ්ණාව කියන්නේ අපි දකින්නේම ආස්වාසින් ආස්වාසයට නිට්ටයයි. ඒක සුඛයි. ඒක සුභයි. ඒක ආත්මයි කරලා. ඒක එහෙම නෙවෙයි. ඒක අනිත්‍යයි. මේක දුක්ඛයි. මේක අනාත්මයි. මේක අසබ් අසුභයි කියන එක දැක ගන්න අසුළු මානසිකත්වයක් හදනවා කියන එක බුදුහාමුදුරන්වත් කරන්න බෑ. ඒක ඥානගතෙන් අපිට හම්බෙච්ච දෙයක්ද? පෙර කර්මන් ශක්තියෙන් ආපු එකක්ද? අම්මගෙන් අප්පගෙන් ආපු එකක්ද? මොකද්ද කියන්නේ දන්නේ අනිත්‍ය සංඥාවෙන් බලනවා කියනවනම් එයා මේ මාර්ගයටපත් වෙච්ච එකන අනිවාර්යෙන් ඵලයකට යනවා. මේක වෙනස් වෙන්නේ නැහැ කියන සංඥාවෙන් බැලුවොත් ඒ මනසට වෙනස් වීම පොළඟෙක් වාගේ පේන්නේ. සර්පෙක් වාගේ පේන්නේ. බයක් වගේ පේන්නේ භූතයක් වගේ පේන්නේ යකෙක් වගේ පේන්නේ ඒ නිසා වෙනස් වෙනකොටම ඉරියව් මාරු කරනවා අරමුණු මාරු කරනවා දඟලනවා ඒ නිසා තමන් ඇති කරගත්ත මේ මාර්ග චිත්තය ඵල චිත්තයක් බවට පත් කරන පළවෙනිම හොල්මන පළවෙනිම ලකුණ තමයි මේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් වීමක් තියෙනවා මේක කොච්චර දුරද කියනවාද කියනවනම් තව ඉස්සරහට යනකොට ආස්වාසයේ මුලට මැද සමාන නැහැ මැදට අග සමාන නැහැ. එක ආශ්වාසයක පවා නිකන් බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ ප්‍රස්ථාරයක් තියෙන්නේ ආරම්භය ඉතාමත්ම සියුම් ඊට පස්සේ ශීඝ්‍ර වර්ධනයක් කියලා එක බහලා යනවා. ඒ නිසා මේ එකක ඉඳලා මුලක ඉඳලා මැද දක්වා යනකොට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා බුදුජානනාංශමේ අවුරුදු 2600 ගානකට ඉස්සලා කියව බොහොම බරපතල වචන. මේ ආස්වාසයට ප්‍රස්වාසයෙන් වෙනම වෙනමම හට ගැනීමක් තියෙනවා මානෙනි. ආස්වාසයට ප්‍රස්වාසයෙන් වෙනම වෙනම මිය යෑමක් තියෙනවා මානෙනි. ගෙවීම මැද උඹේ තිතිය කියලා අල්ලන එකේ වෙනස් වීමක් තමයි තියෙන්නේ. උඹේ තිතියක් ස්ථාවරයි කියලා බලන්න හදන දේ චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්න තරම්වත් වෙනසක් නොවි වෙනස් වෙනවා පෙරලෙනවා. විපරිණාමයටපත් වෙනවා රූපාන්තරණයටපත් වෙනවා යනකොට යනකොට යනකොට පේනවා මේ ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස පැත්තක තියන්නකෝ ආස්වාසෙන් ආස්වාද තියෙන වෙනසත් පැත්තක තියන්නකෝ ආරම්භක ආස්වාසයේ මැදට යනකොට සම්පූර්ණ වෙන එකක් ඉවර වෙනකොට පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් කවුද පිළිගන්නේ? අපි හිතන්නේ මේ පටන් ගත්තම ආස්වාසි ඉවර වෙනවා ඊගාවට එන්නෙත් ඒකම කියලා නේ අපි හිතන්නේ. මේ පටන් ගන්න එක ඉවර වෙනකන් ඉන්නේ නැහැ. ඒක වෙන දෙයක් වඩපත් වෙලා ඉවර වෙන්නේ. ඉතින් මේක මේ රූපාකාරය මේක තමයි කායानुපස්සනාව කියන්නේ. මේ රූපාකාරය පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ කියන තරම් මේක චපල වංචනික ෂට මායාවී දේ රූපේ හරහා තේරුම් ගත්තොත් වේදනාවක් පටන් ගන්න එක නෙවෙයි වේදනාව ඉවර වෙන්නේ කියන නාම ධර්මයට මෙයාගේ පොඩි විවුර්තකමක් එනවා. පොඩි සාදර ගතියක් තියෙනවා. එතකොට මේ වේදනාවන පස්සනට අපිට යන්න වෙනවා. දුක් වේදනාවක් කියලා පටන් ගත්තට ඒක ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම සැපේකින්. නමුත් අපි තියෙන අර පිටි ගතිය අල්ලා ගන්න ගතිය නිසා දුකින් පටන් ගන්න දුකම ඉවර වෙනවා. සැපෙන් පටන් ගන්න සැපෙම ඉවර වෙනවා කියලා අපි ඉසాత බැඳගෙන අඬනවා. රූපය හරහා පටන් ගන්න ආස්වාසේ නෙවෙයි ඉවර වෙන්නේ ප්‍රසවාසයට යන්න ඉස්සෙල්ලා මේක එක චිත්තක්ෂණයක්වත් ඉසුබලන්ට ඉඩ නොතබා තැලෙනවා සැලෙනවා තවනවා පෙලෙනවා වෙනස් වෙනවා කියන එක අපි කොච්චර නොදකින් නොපදද කියන්නේ කොත හිතරද බලන්නේ ද්වේෂයෙන්ද කියලා බැලුවොත් මේ හුස්ම එකක මේ වෙනස් වීම අපිට පේන්නේ අපිට කරන පුද්ගලික චෝදනාවක් වගේ අභියෝගයක් වගේ මගේ වැරද්දක් කියලා. ඒ නිසා කායේ කාය අනුපස්සී දිගේ ගිහිල්ලත් නිවන් දකින්න බැරි නෑ. නමුත් කායේ කාය අනුපස්සී කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි සතිපට්ඨාන. රූපය අල්ලගෙන. ඒක කෙරුවට පස්සේ ආරම්භ කරන මේ ගමන බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න එක පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දක්වා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වාම යනවා. ඒ සඳහා වැදගත්ම දේ තමයි මම මේ සියල්ල පාවා දීලා මතු කරගත්ත මේ ආස්වාසය නিত্য සුඛ සුභ වශයෙන් බලනවා මිච්ඡා දිට්ඨි මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තරමට පටන් ගන්න ආරම්භක දේශේදීම අපේ ළඟ මානසිකාරයක් තියෙනවා නේද සම්මා දිට්ඨි කියනවා. ඇයි එහෙම කියන්නේ මේක නিত্য සුඛ සුභ වශයෙන් බැලුවොත් පේන්නේම නিত্য සුඛ සුභ වශයෙන් තමයි. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ කිව්වොත් පේන්නේ එහෙම තමයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. උඹට බලන්න ඕනේ කොයි විදිහටද ඒ විදිහ තමයි පේන්නේ. What you see that you are. අනිත්‍ය වශයෙන් බලන කෙනාට අනිත්‍ය වශයෙන් පේනවා. දුක්ඛ වශයෙන් බලන කෙනාට දුක් දුක් වශයෙන් පේනවා. නිට්ටය වශයෙන් බලන කෙනාට නිට්ටය වශයෙන් පේනවා. සුඛ වශයෙන් බලනවා සුඛ වශයෙන් පේනවා. ඉතින් අපිට පේන්නේ බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රජාල කරනවා වගේ. ඉන්ද්‍රජාලය තමන්ගේ මනසේ තමයි තියෙන්නේ. මේ මායාකාරයට ඉතින් කවදද හිතනද මේ නිත්‍ය සුඛ සුභ වශයෙන් ආස්වාසි ප්‍රසවාසි ඉස්සර කරන භාවනා කරන කෙනාට අනේ මේ බුදුරජාණන්සේ කට ගෙවෙනකන් මේ කියන්නේ ඔන්නේ බලන දෘෂ්ටි කෝණය වෙනස් කරලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්ට කොයි වෙලාවෙ මේ සංක්‍රමණය සිටුවේද කියලා හිතන්න කැමදාම අම්බයක් ඉලෙක්ට්‍රික් උනොත් උනා නැත්තන් නෑ ඒක භාවනාවෙන් වෙන එකක් නෙවෙයි. ඒක දෘෂ්ටි හා සම්බන්ධ දෙයක්. ඒක නිසා අපි ඉස්සල්ලාම දෘෂ්ටිය කඩන්න ඕනේ නම් සංඥාවක් ඇති කරගන්න කියනවා නিত্য සංඥා වෙනකොට අනිත්‍ය සංඥා. අපේ ඊර්මනන්ද සූත්‍රය සරුවචනන්සේ දේශනා කරන්නේ දස සංඥාවල අනිච්ච සංඥා. අපිට ඒක කවදාකවත් අම්මල තාත්තලා උගන්වන්නේ නැහැ. අම්මල තාත්තලා තියෙන ලොකුම බුදලිය තමයි අපි ඒ නිසා උඹලා නිට්ටයයි සුඛයි සුබයි ඔබ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕන ඔබ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් අඩු ගන්න කොන්දොස්තර කෙනෙක් හරි වෙන්න ඕන කියලා අපි තුන චිත්‍ර මවාගත්ත රූපෙනේ අම්මල මේ මට එන වචනේ තමයි මේ සූස්තිය කියන එක. ඒක හොඳ නැති වචනයක්. ආස කරන්නේ. ඒ නිසා අම්මල තාත්තලා අපිව අල්ලගෙන තමයි හොඳලගේ චර්ිත කොටන ගන්න හදන්නේ. අපිත් අපේ දරුවෝ අල්ලගෙන තමයි චර්ිත කොටන ගන්න නිසා අපිට උන් පේන්නේ නিত্য සුඛ සුබ වගේ. ඒ නිසා කවදාකවත් අම්මෙක්ගෙන් තාත්තගෙන් නම් කවදාකවත් ඔක දරුවෙකුට ඉගන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ තමන්ගේ දරුවට ඉගෙනනවා තමයි උන්දට ඉතින් තාත්තා කියන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ අපි ඔක්කොගම තාත්තා. තමන්ගේ දරුවෙකුට කවදාකවත් දෙන්නේ නැහැ. ඉස්කෝලේක ගුරුවරයෙක් කපට දෙන්නේ නැහැ. පන්ති කාමරේ මොකද ඒකට ගුරුවරයාගේ ජොබ් එකනේ තියෙනවා. ගුරුවරයා කරන්නේ මේක නිත්‍යයි මේක සුඛයි මේක සුබයි කියන බඳම උගන්වන්නේ. දේශපාලනඥයෙක්ගේ කටින් බැරි වෙලාවත් කියවෙන්නේ. ආර්ථික විශේෂඥයෙක් අතින් කවදාකවත් කියෙන්නේ නැහැ. සමාජ විද්‍යාඥයෙක් අතින් කියෙන්නේ මේ මං වගේ කට කැඩිච්ච වචන කතා කරන මිනිස්සු අතින් ඉඳලා හිටලා කියෙන්නේ. මම දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ නිසා මේ හුස්ම දිහා බලලා හුස්ම කියන්නේ කය නැත්නම් මේ කයේ නියෝජනේ මේක නিত্য සුඛ සුභ වශයෙන් පටන් ගන්නතර කිසිම දෝෂයක් නැක්කොල පටන් ගන්න ඉතින්. කවදා හෝ මේ භාවනා කරලා අපි පෙන්වන්න හදන්නේ ත්‍රිලක්ෂණයෙන් පළවෙනි එක අනිත්‍යතාවය හුත්වා අභාවතා අනඤ්‍යතා අනිච්ඡතා විපරිණාමතා පළවෙනි හුස්මේ තියෙන ආශ්වාසයේ නෙවෙයි දෙවෙනි එකට එන්නේ. ඒක ඊට වඩා වෙනස්. තුන්වෙනි එක වෙනස්. පළවෙනි ප්‍රශ්වාසයේ නෙවෙයි දෙවෙනි ප්‍රශ්වාසයේ තුන්වෙනි එක වෙනස්. මේක වෙනස් වෙනවා. ඒ තබා හුස්මේ මුල සිට මැද යනකොටත් වෙනස් වෙනවා මැද සිට අගටත් වෙනස් වෙනවා කියලා මේ වෙනස දක්නාසලුව බැලුවොත් ඒක පේන්නේ නාස්තික උච්ඡේදවාදී කඩකප්පල්කාරී බැල්මක් කියලා. හැබැයි විද්‍යාව ඔප්පු කරලා තියෙනවා යම් කිසි කෙනෙක් හුස්ම වෙනස් වෙන සුළු ස්වරූපේ බලන්න තරම් සෙල්ලක්කාරණම් උන්ද කවදාකවත් නාකි වෙන්නේ නැහැ කියලා. එයා තිරියම් වෙනවා කියලා. ඒ තරම්ම මනස තියෙන්නේ වර්තමාන මොහොතේ කැරකෙන රෝදයක් වගේ. ඒක කවදා පාසි බැඳෙන්නේ නැහැ. බල එනේ එනේ එක වෙනස් වීම වශයෙන් බලන්න කැමතියි. ඉතින් හිතන්න පුළුවන් ද කාට හරි මුළු ලෝකෙටම මේ අනිත්‍ය සංඥාවෙන් බලන්න පුළුවන් කියලා හිතන්නවත් එපා. ඒක හරියට කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරලා හැම හිතවිල්ලක්ම අපිට අනිත්‍ය සංඥාවට එයි කියලා කවදාවත් එන්නේ නැහැ. කවදාවත් එන්නේ නැහැ. අපිට තියෙන කලාතුරකින් හෝ චිත්තක්ෂණයකට හෝ මේ ආස්වාස් ප්‍රසවාස වෙනස් වෙන සුළු එකක්. පිම්බි මහැකිලිම ගත්තොත් වෙනස් වෙන සුළු එකක්. අන්න ඒකට සාදර වෙන්න දැක ගන්නා සුළු භාවනා කරන්න යන එකනට බුදුජානන් වහන්සේ සඳහන් කරලා තිනවා අනිත් එක්කනට අවුරුදු 7ක් යන වැඩි මේ වෙනස් වීම දක්නා සුළු බැලුවොත් උදේ උපදෙත් දුන්නොත් හැන්දා වෙනකොට මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. උපකරණ කියලා කියන ඔක්කොම අනිත්‍ය දකින්න නෙවෙයි. මේ අනිත්‍ය වශයෙන් බැලුවොත් අනිත්‍ය වශයෙන් දකින්න චිත්තක්ෂණයක් හොයන්න අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කයෙහි කය ආනුව දක්නා සුළුව භාවනා කරනකොට හොඳ වීර්යයෙන් මේ කියන ප්‍රඥාවෙන් නැත්නම් සම්මාදිට්ඨිය මූල බීජේ හිතේ තියාගෙන පුළුවන් තරම් වෙලා සතියෙන් කටයුතු කරන ගමන් මේ එදිනදා ජීවිතයේ කාම සංඥාවල් වලින් කාමච්ඡන්ද ව්‍යාපාද වලින් පොඩ්ඩකට හිත ඈත්මත් කරගෙන මේක දිහා බැලුවොත් කොච්චර වැරදුනත් හැමදාම පටන් ගන්නකොට අපි නීච සංඥාන් බැලුවත් බුදුජාන විශ්වාසයට සෑහෙන විශ්වාසයක් තියෙනවා. ටික කාලයක් යනකොට යාට මේක අනිත්‍යත්වය මේක නිකන් ඩොක්කක් කන්නා වගේ අකරතැබ්බයක් වගේ ගහකින් ඇදගෙන වැටෙනවා වගේ පාරට තේරෙන පටන් ගන්නවා. හැබැයි නේනම් මේකද බුදුහාමුදුරුවෝ මේ අනිත්‍යයි කියලා කිව්වේ ඒක කඩු ලෑලි ලීලා තියෙන එකක්වත් වචනයක්වත් නෙවෙයි මේ බලාගෙන ඉන්න දේ මුනත හැඩතලය ආකාරය සතහන වහා වෙනස් වෙන සුළු. අන්න ඒක දැක්කනම් එතනදී හිතා ගන්න පුළුවන් බුදුන් කියන්නේ කවුද කියලා. එතෙන්දී හිතා ගන්න පුළුවන් ධර්මය මේ අනිත්‍ය ධර්මයේ කියන එක මෙච්චර ලෝකේ ප්‍රසිද්ධ දේ මට දැනගන්න අස්පනා අපිට දැනගන්න කොච්චර වටවලල්ලේ මට යන්න උනාද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකන් ඉන්න උනා මනුස්සාත්ම භාවයක් ලැබෙනකන් ඉන්න උනා ක්ෂණ සම්පත්‍ය උපය ගන්න සිද්ධ උනා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය වුණා ධර්ම ශ්‍රවණේ අවශ්‍ය වුණා පැවිදි වෙන්න අවශ්‍ය වුණා ඒත් වරින් ඒත් මේ චිත්තක්ෂණේ වඩන මොකද ඊට පස්සේ මේ මනුස්සය නෙවෙයි මේ මනුස්සය සම්පූර්ණයෙන්ම වෙනස් මෙතෙක් කල මේ ලෝකේ තනවා වඩාගෙන ගොඩ ගහන්න එකතු කරන්න හදපු දේ එයාට තේරෙන්න තේරෙනවා මේ එක ඉසුඹලන චිත්තක්ෂණයක්වත් නැති දෙයක් නෙමේ වඩා ගන්න හදන්නේ දිනු කරන්න හදන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය. මහනි මේ ලෝකේ මොනම ධර්මයක්වත් මට පෙන්න වැදගෙන රිංගගෙන ලගින්න පුළුවන් තරම් දෙයක්. මගේ කියා ගන්න බලන් දෙයක් වචනයක් කතා කරන තරම් වටින ධර්මයක් මේකේ නෑ. සියල්ල ඒ තරම් වෙනස් වෙන සුළුයි. හින්දාසක් සර්වචනාංශේ ඒ සක්‍ර දෙවියන් ආපු වෙලාවක උන්දට ওই බණ ටික කියනවා. සබ්බේ ධම්මාන ආලං අබිනවේසාය ගෙටක වෙදිලා läග ගන්න තරම් ධර්මයක් මට පේන්නේ නැහැ සක්කරයෝ කියලා කියන. ඉතින් සක්කරය සාසවාද කියලා පිටිපසින් පිටිපසට යනවා. ඉතින් ගිය ගමන්ම යාට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වෛජයන්ති ප්‍රාසාදේ හදලා දීලා. ඉතින් එයා වෛජයන්ති ප්‍රාසාදයට ගෙටක වදින්න විශාල උත්සවයක් ලැහැත්ති කරනවා. දිව්‍යාංගනාවෝ කින්නලා පංචතූරේ නාදී දාගෙන ඉතින් සක්‍ර දිවානේ එන ලබ්බිතෝ විලේ වාගේ. ඔහොම ඉන්නකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හදිස්සිය වගේ වඩිනවා මේ තුෂිත මේ තාවතින්සෙව. අනේ ශක්තියින්ද ඉස්සරහට ගිහලා නිදු කාණෙනී මාරිසත් පුත්‍රය ස්වාමීන් වහන්සේ වැඩපේක හොඳයි ස්වාගතම් කියලා අඬ ගහන යනවා අඬ ගහන ගිහිල්ලි වෙලා මේ කියනවා අද අපේ උත්සව දවසක් අද අපේ මේ එන්නකෝ යන්නේ කියලා අර වෛජාත්‍රි ප්‍රාසාදේ වටේ අතාල්ලාගෙන පෙන්වනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් මොගලන් ස්වාමීන් මොග්ගලණ ස්වාමීන් වහන්සේ දැන් මේ මනුස්සයට වෙන ලෝකයක් නෑ මේ හදාගත්ත වෛජාන්ති ප්‍රාසාදයට ගිහිල්ලා මේ මේ හෝම් කමින් හෝම් කමින් ගෙටගේ වැදීමේ උත්සවයේ මොග්ගලණ ස්වාමීන් ඉර්ධියක් කරනවා මේ මුළු වෛජාන්ති ප්‍රාසාදේ වටේට විශාල වැවක් මවලා ඒක මැද පාවෙන්න හදනවා වෛජාන්ති ප්‍රාසාදය මේ හරියට වතුර දාව පොරොපයක් වගේ පාර. උන්වහන්සේ ඒක හදලා දකුණු මහපට ඇඟිල්ලෙන් අයිනෝ වයිජන්ති ප්‍රාසාදය. ඇන්නතර පස්සම World Trade Center එකට බෝම්බ ගැහුවා වගේ අර දිව්‍යාංගනාව එළියට පනින්නයි නටන්නයි මේක හෙල්ලුම් කාලේ යනවා. ශක්‍ර දේවින්දත් උඩුබිම බලනවා. දැන් මේ පටන් ගත්ත උත්සවයේදී මේ ප්‍රාසාදේ හෙල්ලෙනවා. වතුරේ පාවෙනවා. එතකොට ඔක්කලන හම්සෝ කියනවා මේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුහාමුදුර වචනයක් කව මතකද කියලා කිසිම දෙයක් ගෙවදින්න තරම් දෙයක් මේ ලෝකේ නැහැ කියලා. එතකොට තමයි තේරෙන්නේ වෛජාන්ති ප්‍රාසාදය කියලා මම හදාගත්ත මේ දේත් ගෙටක වැදීමට මගුල් කරනවායි කියලා කියන්නේ තද්ද තණ්හාවක් තද දෘෂ්ටියක් තද මානයක් එතකොට තමයි සක්‍ර දෙවේන්ද්‍ර බුදුහාමුදුර කියපු වචනේ මතක් වෙන්නේ ඒ නිසා දැන් මේ රිට්‍රීට් එකෙන් ඊට ගිය ගමන් මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් හදාගත්තට මාලිකාවල් වලට ගෙවදින්න තමයි දැන් ඉතින් හිතානේ ඉන්නේ. මෙහි ඉන්නකොට නම් දැන් හොල් මං වෙලා ධම්මජීව හඳු කියන බණ අහගෙන ඉන්නවා. නියන් දැක්කා වගේ නිකන් මූණ දිහා බලනකොට වෙන්නේ දැන් දැකලා දැකලා වගේ නිකන් ලාවට වගේ තියෙනවා. මෙතනින් මේ ගේට්ටු එළියට පැනපු ගමන් එකෙකුට මතක නැහැ. ගිය ගමන් අරව ආයෙ තහවුරු කරගන්න හදනවා. ඉතින් ඒකේ දෝෂයක් නැහැ. මේ ධර්මයේ ඒක දෝෂයක් නෑ. නමුත් මතක තියාගන්න මේ භාවනා කරනකොට කවදා හරි පළවෙනි ආස්වාසය වගේ නෙමෙයි දෙවෙනි ආස්වාසය තුන්වෙනි ආස්වාසය කියන කවදා හරි වැටෙනවා. ඒක වළක්වන්න බෑ. මුල නෙවෙයි මැදට යනකොට වෙනස්. මැද ඒක අගට යනකොට වෙනස් කියන එක වැටෙනවා. අන්නේ වැටීම කවදා වෙනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ වැඩි යුද්ධ ධර්ම වඩනවනම් එනේන ආස්වාසිත බොහෝම සද්ධාවෙන් එනේන සද්ධාය ආස්වාසේ හොඳම සීලයක පිළිහිටලා පූර්ණ සතියෙන් බලබලා ඉන්න ඒක ඔය නিত্য සුඛ සුභ කියන අපි ගත්ත මේ ආකල්පය අනිවාර්යයෙන්ම කඩලා යනවා ඒක පේන්නේ අකරතැබ්බයක් වගේ ඒක පේන්නේ බලාපොරොත්තු සුන්වීමක් වශයෙන් නමුත් එතන තමයි බුදුහාමුදුර වැඩ ඉන්න තැන එතන තමයි ධර්මයේ ඒක නිසා අපි මෙතෙක් කල් අපි යම් ප්‍රමාණයකට සතියට කාලය ආයෝජනය කරලා තියෙනවනේ අනික් ලෝකේ ඉන්න හොඟකට වැඩිය අපි ඇති ඉස්සරහින් ඉන්නේ මේ ආයෝජනය කරපු එක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටිකට මහා විශාල නිත්‍ය සංඥාව එන පහරක් ගහලා වගේ දෙකට යන දවසේ එනකොට Tamanට තමයි ඉස්සල්ලාම තේරෙන්නේ මම මෙතෙක් කල් භාවනා කරේ යම් දෘෂ්ටියක් ඇති එක නිත්‍ය සුඛ සුබ මං අද භාවනාවට යන්නෙමත් මේ ආනාපානේ වෙනස් වෙන දෙයක් නේ. මුලින් මැදට වෙනස් වෙන සුළු දෙයක් නේ කියලා. ඒ දැක ගන්න සුළු ගතිය ලොකු සංස පාවිච්චි කරන එකට වචනය ලෑස්ති වෙලා යනවායි කියලා. ඕක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඕක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අනිම ලෑස්ති වෙලා ගිය දවසේ පේනවා මේ ආස්වාසය ප්‍රස්වාසය ඒකට මේක චපලයි. හට ගන්න දෙ නෙවෙයි විනාශ වෙන්නේ. වෙනස් වෙන සුළුයි. ඒක දැක ගන්න බැරි අපි මෙතෙක් කල මිත්‍යා දෘෂ්ටියකින් මේක බලපු නිසා. මේක නිට්ටය සුඛ සුභ කරලා බලපු නිසා. කවදා හෝ මේක අනිත්‍ය දුක යනාත්මය වශයෙන් බලන්ට යන්නේක බුදුහාමුදුරන්ගේ කෘත්‍යයක්ද මේ යෝගාවචරයේ වැඩක්ද ශ්‍රද්ධාවෙන් වෙච්ච එකක්ද සීලෙන් වෙච්ච එකක්ද සතියෙන් වෙච්ච එකක්ද කියලා එක හේතුකට හේතු කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට දවසක වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම බරමතල අමාරුවකට වැටෙන වැටහිච්ච කෙනාට මොනම තාලකින්වත් තව කෙනෙකුට කියලා දෙන්න බෑ. මොනම තාලෙකින්වත්. බෑ මොකද අනික් කෙනා ඉන්නේ යාගේ මනෝලෝකේ. එයාට කිව්වොත් මේක වෙනස් වෙනවා කියලා ඒ මනුස්සයා කොහොමඩක්වත් කැමති නෑ. එයාට මුලක ඉඳලා භාවනා කරන්න. කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඔන්න දවසක එයාට වැටහිච්චාම එයාට අනිත් එක්කනට කියලා දෙන්න බෑ. මොකද අපි මෙතෙක් කල් ලෝකයාට දීලා තියෙන ලනු බොරු පච චපල ධර්ම වංචනික ධර්ම සියල්ලම අප කරා නැවතේනවා. හැබැයි එහෙම කියලා අතාරින්න බෑ. කරන කරන යනකොට වැටහීමක් එනවා. ඒකයි මේ සාරපුත්‍ර ස්වාමීන් මෙතනදී ඛතමෝ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා කියලා උන්වහන්සේ ආනාර මූලික සුදුසුකම් හතර තියෙන එක නා වැඩි යුත්තේ මොකද්ද? කයයි කය අනුව දක්නාසුලෝ භාවනා කරන්න. පටන් ගන්නකොට නිත්‍ය සුඛ සුප කියන මිත්‍යා දෘෂ්ටි පටන් ගත්තට කරගෙන කරගෙන යනකොට කවදා හෝ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදනවලට වැටෙන හැබැයි ද්වේෂයෙන් නෙවෙයි. ඥාණයෙන් මේ නිසා මහා සෙන් බුද්ධ ආගමේ වචනයක් තියෙනවා. කොතන හිටියත් තමන් ඉන්නේ නැවත gedara බලා යන ගමනේ. අපි ඔක්කොම ඉන්නේ නිවන් මාර්ගයේ. අපි නැවත මේ සත්‍ය පිළිගන්න දැන් යනවා. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන සත්‍ය පිළිගන්න තැනට යනවා. ඒ නිවන් මාර්ගයේ අපි ඉන්නවා කියලා දැනගත්තත් ඒක ලොකු ජයග්‍රහණයක් අම්බිසි කරනවා. මොකද අපේ පවුලේ අයට මේක දෙන්න බෑනේ. ඒකෙන්ම තේරෙනවානේ මේක මේ අපි මේ අමාරුවෙන් හරි කෙරුවට කරන්න බෑ. ඒ නිසා අපි දැන් පාරේ ඉන්නේ මේ විදිහට යනකොට කවදා හෝ මේකට යනවා කියන විශ්වාසය ආවොත් ඒ විශ්වාසයේ තියෙන මම දැන් ඉන්නේ නිට්‍ය සුඛ සුභාත්ම කියන සංඥාවේ කවදා හෝ මගේ චිත්ත ප්‍රවෘත්තිය අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවට යන්න ඉඩ තියෙනවා ඒක මට වැඩිය මේ භාවනා කරන එකකට වැඩිය බුදුහාමරන්ට ඒක විශ්වාසයි සාරිපුත්‍ර සාංශයට විශ්වාසයි. සීළු ආර්යයන් වහන්සේලාට විශ්වාසයි. භාවනා කරොත් හරියනවා කියලා. ඉතින් අපි කරන්නේ උන්වහන්සේලා අදාහගෙන කවදා හෝ මේ වෙනස වෙනකන් අපිට කළ හැකි සීලයෙන්, කළ හැකි සද්ධාවෙන්, කළ හැකි සතියෙන් මේක දිගට වර්ධනය කරන වැඩි පවා දිව්‍යංගේ බ්‍රහ්මංගේ වන්දනාවට හේතුයි. මේ කරන භාවනාව පවා දිව්‍යංගේ බ්‍රහ්මංගේ වන්දනාවට හේතු වෙන නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙන්නේ තදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සපන බ්‍රාහ්මනියා පජාය සදේවමනසාය මේ සියලු ප්‍රජාව සහිත ලෝකෙ මෙච්චර උත්තරම ක්‍රියාවක් නැහැ. ඉතින් අපිට කියනවා අපිට ලැබිච්ච මනසාත්ම භාවය අපි භාවිතා කරනවායි කියලා. ඉතින් ඒක සාක්ෂාත් උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නම් අපි තාම පාරේ ඉන්නේ. ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ මොකද්ද? මේ දිගට කරගෙන යන වැඩේ අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය වීර්ය ශක්තිය දහිත ලැබීම. මේ ශිරු දිනාට මේ ධර්ම දේශනාව අවු ශිරු දිනාට ඒ අවශ්‍ය කරන්නා වූ වීර්ය ශක්තිය ධෛර්ය බලය වැඩි වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා